ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සිල් දනාම tempත් වෙලා සාදුකාරය පවතුම් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චයා ජාති තීති පුට්ඨෝ සතා ආනන්ද අත්තිස්ස වචනියං කිම් පච්චයා ජාතිති ඉති චේ වදෙය්‍ය භවපච්චයා ජාතිති ඉච්ඡස්ස වචනියං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊ ආරම්භ කරන්න ඉච්ච මේ දේශනා මාලාවේ අද අපි මේ දෙවෙනි ධර්ම දේශනාවටයි සමාරම්භය බලා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා අපි ප්‍රධාන වශයෙන්ම සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට ඊච්ච මහා නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. ඒක දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන දීඝ සූත්‍රයක්. ඉතින් ඒ සූත්‍රයේ විකාශය වෙන ආකාරයට ලද අවස්ථාවේදී සරුවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේ ශ්‍රාවක தત્ත්වය තියාගෙන මේ පටිච්චසමුපාදය පිළිබඳ උගන්වීමක් විවරණයක් කරනවා. ඉතින් එතනදී කෙටියෙන් අපි ඊයේ මතක් කරගත් එක සඳහන් කරගත්තොත් ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සරුවච්චන් වහන්සේට මේ පටිච්ච සමුප්පාදයේ තියෙන ගැඹුර සහ ගැඹුරු බව සඳහන් කරලා ඒක පහසුවෙන් වැටහෙනවා කියවපු ප්‍රකාශය තමයි මේකට නිදාණය වෙන්නේ. මහා නිදාන සූත්‍රයේ නිදාණය වෙන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය. ඒකට සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා මහා එවං ආනන්ද අවච මහා එවං ආනන්ද අවච එහෙම කියන්න එපා ආනන්ද මේ පටිච්චසමුප්පාදයේ ගැඹුරුයි ඒ වගේම ගැඹුරු බවක් තියෙනවා. ඒ නොදැනීම නිසායි මේ අපි නැත්තම් මේ ජා මේ ප්‍රජාව මේ විදිහට පටලවිල්ලක සංසාරයක දිගට කරකැවෙන කියලා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේට කාරණා කාරණා වැටුණාට ඒක ඒ තරම්ම පාටට ලේසි කාරණාවක් නෙවෙයි, ගැඹීරමයි, ගැඹුරු බවක් තියනවා කියන එක අවධාරණය පිණිසයි මේ මහා නිදාන සූත්‍රයේ දිගෑරෙන්නේ. ඉතින් එහිලා පළවෙනියෙන්ම ਸਰවචන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයර තේරෙන ජරා මරණ ශෝක පරිදේව වගේ සාමාන්‍ය ලෝකයා ගණන් ගන්න දුකෙන් පටන් අරගෙන මුලට නිදාණයට යෝනිසුමනසිකාරයට ආරම්භයේ තමයි මේ සූත්‍ර දිගෑරෙන්න දිගෑරෙන්න අඬ ගහගෙන යන්නේ. ඉතින් මේ විදිහට ජරා මරණ වලට හේතුව ජාතිය බව අපි ඊයේ දවසේ ඊයේ දවසේ ධර්ම දේශනාවේදී තේරුම් ගන්න උත්සාහ ගත්තා ශක්ති ප්‍රමාණය. ඉතින් ඒ නිසා කෙනෙකුට ජරා මරණ ආදී නොයවසිය හැකි බරපතල දුකටපත් වෙනවා නම් ඒ දුක නැතර නැති කරන්න නම් ඒකට හේතුව ජාතිය බව තේරුම් ගන්න එකත් මූල ධර්ම වශයෙන් අත්‍යවශ්‍යයි. ඒ විතරක් නෙක දැක ගන්නත් ඕන. දැක ගත්ත දවසේ මිතෙක්කල් අපි ජාතිය සැපක් ජරා මරණ දුකක් කියලා අරගෙන තියෙන මේ දෙතෑවර බැලුම දැක්ම ද්වේතාවය අපි වදයටපත් කරනවා දරුණු දුකකටපත් කරන බව තේරුම් අරගෙන ජාතිය පිළිබඳව මෙතෙක් තිබුණා සුභ සංඥාවක් සුඛ සංඥාවක් නිත්‍ය සංඥාවක් ආත්ම සංඥාවක් ඒක බලා සැකේ පහළ ඒ සැකේ පහළ වීම ඊයේ කිට්ටු කරාපි ඒක පිළිබඳව භාවනා යෝගාවචර පිරිසකට පොඩි මේකෙන් ගත හැකි භාවනා උපදේශයක් එහෙම නැත්නම් අත්ලක් දෙනවා නම් සම්මුති જાතිය වශයෙන් අපි ප්‍රසූතිය හෝ පිරිසිදුකමේ ගත්තට අපි මෙතන ආස්වාසයක් සහ ප්‍රස්වාසයක් වෙන වෙනම අරගෙන ආස්වාසයේ જાතිය මේ කියන මහානිදාන සූත්‍රයේ જાතියට අපි සම්පාත කරලා බැලුවොත් ප්‍රසාසයේ જાතිය මේ මිනිස්සේ සතෙක්ගේ ආරම්භයට සම කළ බැලුවොත් අපි ආනාපාන සති භාවනා කරන යෝගාවචරයන් වශයෙන් දන්නවා නැත්නම් දැනගන්න වෙනවා මේ ආශ්වාසය යම් ප්‍රමාණයකට මෝරලා නාස්පුඩු පුරවාගෙන යන වෙලාව විතරයි අපිට වැටහෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්වාසය බලන සාවධානව සතියෙන් ඉන්නකොට ප්‍රස්වාසයේ හටගෙන මෝරලා ඒක නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන වෙලාව තමයි ප්‍රස්වාසය වැටෙන්නේ. ඒ නිසා අපි ආස්වාසයේ දකින්නේ හටගත් මෝරච්ච නාස්පුඩු පුරවාගෙන ආස්වාසය. ප්‍රස්වාසය කියලා දකින්නේ ඒකේ හටගත් නාස්පුඩු පුරවාගෙන අවස්ථාව. ඉතින් මේකේ යථා ස්වરૂපය දකින්න නම් මේකේ ಜಾතිය හටගන්ම දකින්න පැත්ත තමයි ආස්වාස් ප්‍රස්වාසික කීකරු කරගත්ත යෝගාවචරගේ ඊගාව භාවනා කර්ම කර්මස්ථානේ වෙන්නේ. කමඨාන සුද්ධ වෙන්න ඕනේ එතනටයි. වෙන විදිහකට කියනවා ඉස්ලාම වාඩි වෙලා අපි වෙන සද්ද වේදනා හේතුලි දේවලින් වෙන් කරගෙන ආශ්වාස ප්‍රශ්වාසය කොටු කරගන්න. අපි කියනවා ඒක දැපෙන දමා ගන්නවා කියලා. නැත්නම් මූණට මූණ දාලා අල්ල ගන්න. අල්ලගත්තට පස්සේ එයාට සුතමේ ඥාණයෙන්, චින්තාමේ ඥාණයෙන් යොමුවක්, මානසිකාරයක්, ගොනුවක් මෙහෙවීමක් අවශ්‍ය වෙනවා මේ ආස්වාසේ જાතිය සහ ප්‍රස්වාසේ જાතිය බලන්න. જાතිය කියලා කියන්නේ බිහිවෙන ස්ථානි. පටන් ගන්න තැන. ඒ නිසා පිහිටොන් ලද සතියකින් යුක්තව අරමණ ලද වරකින් යුක්තව ආස්වාසේ දිහා බලන්නේ ආස්වාද කී කර කරගත්ත යෝගාවචරය ආස්වාසේ එන්නත් ඉස්සර වෙලා එතන ඉඳගෙන කොහේ ඉඳලාදයි මේ ආස්වාසේ එන්නේ කොහොමදයි මේ නාස්පුඩු පුරවාගෙන මට්ටමට යන්නේ කියලා හොඳට බලන ඉන්නකොට ඒ ආස්වාසය ඊට වැඩිය සියුම් මට්ටම ගෙදලා මේරීම කරහයි මේ දැනෙන මට්ටමට එන්නේ කියලා හට ගැනීමේ මූල ප්‍රාරම්භ අවස්ථාවල් දක් ගන්න පටන් ගන්නවා. ඒ සඳහා සුවිශේෂී සතියක් අවශ්‍යයි. ඒ වගේම සුවිශේෂී ලෑස්ති වීමක් එහෙම නැත්නම් සූදානම් වීමක් අවශ්‍යයි. ආන්නේ සූදානම් වීම බලනකොට මේ ආස්වාසයක ආරම්භය මේකට මේ ඉතින් අපිට ප්‍රසවාසයටත් යොදන්න පුළුවන්. හොයනකොට අර කලින් තිබුණු සද්ද වලින් හිතවිලි වලින් වේදනා වලින් බාධාවල් ආවොත් මේ සියුම් කෘත්‍ය කරන්න බෑ. ඒ නිසා මේ සියුම් කෘත්‍ය කරනකොට මේ වෙනකොටත් සෑයන ප්‍රමාණයට ශක්තිමත් වෙච්ච අඛණ්ඩ වෙච්ච සතියක් අවශ්‍යයි. ඒ වගේම දල්වාගත් වීරියක් අවශ්‍යයි. ඒකටම යොමු වෙච්ච වීරියක් අවශ්‍යයි. ඒ වගේම ලෑස්ති වෙලා යන්න ඕනේ. මේ ආස්වාසය දැනෙන්න පටන් ගන්නකොට සෑහෙන්න පමයි. ඒකට බුදුහාමුදුරේ පමාව කියලා. බුදුහාමුදුර කියන අප්‍රමාද වෙන්නේ කියලා. මොකද අප්‍රමාද වෙන්නේ අච්චර මෝරසංග ඉස්සර වෙලා හැදෙන, ගොඩ නැගෙන, ගොඩ ගැහෙන, පෙළ ගැහෙන ආස්වාසය බලන්න. ඒ වගේම ප්‍රස්වාසය බලන්න. එතකොට අප්‍රමාදයට කිට්ටු පමා වෙලා හරි ඉස්සලා ආස්වාස් ප්‍රස්වාසය අල්ලගෙන දැන් ඉන්නේ පමා වෙලා අප්‍රමාද භාවය පුරුදු කරනකොට මුලට මුලට අදිනවා. මේක තමයි අපි නිදානේ කියලා කියන්න පුළුවන් යෝනිසමස්කාරය කියලා කියන්න පුළුවන් ඇත්තටම මානසිකාරය කියලා නම් ඉතින් අපි සාමාන්‍ය භාවිතාවට කියදෙනවා ඔක සිංහලයට දාගත්තේ මෙනෙහි කිරීම කියලා. ඒ මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ මේ ටික ලස්සනට ඉදිරිපත් කරා මෑත භාවයේ නැත්තම් කටහරලා කියන්න පුළුවන් මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ මේ කාර්නාටික භාවනාවට ලං කරලා මූල ධර්මානුකූලව සුද්ධ කරලා මෙච්චර ලස්සන වෙන කවුරක්වත් ඉදිරිපත් කරේ නැහැ. ඒ සඳහා උන්වහන්සේ බුරුමෙන් භාෂාවෙන් කිව්වා ඒ ආස්වාසය එන්නත් ඉස්සෙල්ලා ඒක වෙත එලඹ සිටිලා බලාගෙන මෙනෙහි කරන්න කියලා. ආස්වාසය එනකොටම ආස්වාසය කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසය එනකොටම ප්‍රස්වාසය මෙනෙහි කරනවා. මේ මෙනෙහි කරනවා කියන වචන ඇවිල්ලා තියෙන මානසිකාර කියන චෛතසිකයට දීලා තියෙන නම හරහා සිංහල ඌරුව මානසිකාරය කියලා කියන්නේ ගොඩාක් දේවල් තියෙනකොට එකට අවධානය යොමු කිරීම. ගොඩක් මේ විවිධ විචල් විසිරිත විස්තෘත විස්තර සහිත අරමුණු රාශියක් තියෙනකොට එකකට විතරක් අවධානය යොමු කරන මානසිකාරය කියනවා. ඒ මානසිකාරය ඒ දකින්නේ මුලට යොදවනකොට හට ගැනීමට යොදවන යෝනිසෝ මානසිකාරය කියලා කියනවා. ඒ විදිහට නැතුව එනේන අරමුණු ඔක්කොම දිහා චාරවත් චාරයකින්තර බැලීමන කියනවා අයෝනිසෝමනසිකාරය කියලා. ඒතර කාමේමයි ඉස්සර වෙන්නේ. ඒ නිසා යෝනිසෝමනසිකාරය මෙතන පැති දෙකකින් ඍජු වෙනවා. එකක් තමයි ශබ්ද වේදනා හිතවිලි වෙන් කරලා ආස්වාසය කොටු කරගන්න. ඊට පස්සේ මේ මනසිකාරය යෝනිසෝමනසිකාරය බාටපත් කරන ආස්වාසය හට ගන්නා තැනට එන්න එන්න එන්න එන්න එන්න මේක සුද්ධ කරමින් සුද්ධ කරමින් යන්නේක මේ ಜಾතිය පිළිබඳව දැන ගැනීමට මේ චිත්තක්ෂණය කරන සූක්ෂම යදවමක් කියලා කියන්න පුළුවන්. මේ විදිහට ගිහිල්ලා යන්න යන්න මේ යෝගාවචරය වෙන්නේ සංවේදීතාවය වැඩි වෙන එකයි. වෙනද අල්ලගන්න බැරි සියුම් ආස්වාද හට ගැනීම පවා වෙනද තේරෙන්නේ නැති කියන හරිය පවා නැවත නැත යෙදවීම අනුව වශීකර ගැනීම හරහා ලෑස්ති වීම යනකොට ඒ දැන් මහසීසාටුගේ ගෝල ස්වාමීන් වහන්සේ තමයි මට කමටහන් දීපු අපේ පණ්ඩිතාභි වංශ ස්වාමීන් වහන්සේ. එයින් ස්වාමීන් ඍජුවම කියනවා මේක ඉස්සල්ලාම වැඩි හරින බව තේරෙන යෝගාවචරයටමයි කියලා. ඒකට කවුරක්වත් බුදුහාමුදුරේ ඉන්න ඕනෙත් නැහැ. ආසය අනුසේ ඥාන ඕනෙත් නැහැ. වෙන කෙනෙකුගේ ಪರಿචිත්ත විඥාන ඥාන ඕනෙත් නැහැ. යෝගාචර තේනවා දැන් ආස්වාසිය වෙනදා නොදැටිච්ච මුලට යෙද වෙනවා කියලා. නමුත් ඒක සියුම් කාරණාවක් යෝගාවචරගේ ලොකු ජයග්‍රහණයක් බව හැබෑව. නමුත් ඒ හරියට යනකම් ඇත්තටම කියනවා නම් කියලා දෙන ගුරුවරයාටත් 50ක විතර වගකීමක් තියෙනවා. මේ මෙහෙවීම, මේ මානසිකාර්ය හරියට යෙදවීම ඒක පොඩි දරියෙකුට ආයනෝ <coughs> ආයනෝ කියලා දෙන්න වගේ කියලා දෙන්නවා. එක සැරයක් කියලා දෙලා බෑ, දෙකක් බෑ, තුනක් බෑ, හතරක් බෑ, පහක් බෑ. වෙහෙස නොබල කියලා දෙන්නවා. යෙදිලා යොදලා යම් දවසක යෝගාවචරය ආස්වාසය අල්ලගන්න දක්ෂ වෙනවා විතරක් නෙමෙයි ආස්වාසය පිළිබඳ ප්‍රමාණතු අප්‍රමාදීව මුල බලාගෙන යන්න යන්න යනකොට මේක මීහා සමානව ප්‍රසවාසයේදී යෙදෙනකොට ඒක ලොකු සතිය විවිධාංගීකරණයක් මේ යෝගාවචරයට මහ පුදුමාකාර මානසික වෙනසක් ඇති වෙනවා. ඒක මායාකාරී. ඒක අద్භූතයි. ඒක මහා গুপ্তයි. ඒ නිසා මේ යෝගාවචරයට මේ කටයුත්ත වෙන අතරේ මේ නිරීක්ෂණයේ යන අතරේ මනසේ සූදානම් බවක් තියෙන්න වෙනවා විප්ලවීය සූදානම් බවක් වෙන්න වෙනවා මේ Tamanට හිතා ගන්න බැරි මොකද්ද গুপ্ত භාවයක් මොකද්ද රහසක් එළි වෙන්න පටන් ගන්නවා. ඒ මොකද ආස්වාසී ගොරෝසු අවස්ථාවත් ප්‍රස්වාසයේ ගොරෝසු අවස්ථාවත් එකිනෙකට ආත්පසි වෙනස්. ආස්වාසය සීතල නම් ප්‍රස්වාසය උණුසුම් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඒ දෙක අතර දිග කිටි බැවි වෙනස්කම් තියෙන්න ඉඩ තියෙනවා. නමුත් බුදුමාකාර සෙල්ලමක් තියෙනවා ආස්වාසයේ මුලට යනකොට ප්‍රස්වාසයේ මුලට දකින්න දකින්න මේ දෙකම සමාන තැනකින් සමාන ආකාරයෙන් පටන් අරගෙනයි මේ දෙපැත්තට විහිදෙන්නේ කියනක දකින්නකොට කදා ගන්න අමාරුයි. ඒක හරියට අර ගිරාපෝතකයෝ දෙන්නෙක් එක කැදැල්ලේ හැදිලා එකෙක් හුරුම්ලකට වැටුණා එකෙක් ආරාමයකට වැටුණා ඊට පස්සේ දෙන්න සම්පූර්ණ දෙන්නෙක් පාටපත් වුණා වගේ හොඳට බැලුවොත් ඒක මම මේ කරන ඉල්ලීමක් හොඳට බලන්න ආස්වාසේ පටන් ගන්නෙත් එකම ශක්ති විශේෂයකින් ප්‍රස්වාසේ පටන් ගන්නෙත් එකම ශක්ති විශේෂයකින් නමුත් ආස්වාසේ වැඩි වෙන යනකොට ඒකේ ස්වභාව ලක්ෂණ අච්චත්ත ලක්ෂණ පච්චන්ත ලක්ෂණ ආවේනික ලක්ෂණ සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රසවාසයට වැඩිය. ඒ නිසා ආධුනිකයා බලනකොට ආස්වාස පිටකොන්දයි ප්‍රසවාස පිටකොන්දයි බලනකොට මේ දෙක වෙන් කළ අඳුරන්න පුළුවන්. ඒක උනන්දු කරවීම සඳහා යෝගාවචරයට කියනවා ආස්වාසයෙන් ප්‍රස්වාසයේ වෙන්කොට හඳුනාගන්නේ කිය. වෙන්කොට සටහන් කරගන්නේ කිය. ආස්වාසය ආස්වාසයෙන් මෙනෙහි කරන්නේ කියලා. ප්‍රසවාසය ප්‍රසවාසයෙන් මෙනෙහි කරන්න කියනවා. මෙනෙහි කළ ආස්වාසය අච්ඡන්ත ලක්ෂණ, ප්‍රත්‍යාසය අච්ඡන්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ හොඳට වෙන් කරලා බලාගෙන දැන් මුලට යන්න යන්න යන්න යන්න අර පෞද්ගලික ලක්ෂණ ඔක්කොම දිය වෙලා පෞද්ගලික ලක්ෂණ ඔක්කොම බොඳ වෙලා දෙකේ සමානකම මත වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ જાතියට හිත යන්න යන්න අරමුණක් අරමුණේ හේතුවත් සහිතවම අරමුණ අරමුණේ නිදානය සහිතව බලන්න යනකොට අරමුණේ මේ ඇතිවෙන වෙස්පෙරලිය විපරිණාමය නිත්‍ය සංඥාව ඇති කෙනාට වක්කාර දනවන සුළුයි. නිත්‍ය සංඥාව බහුල කෙනාට බය එලවන සුළුයි. නිත්‍ය සංඥාව ඇති කෙනාට වැරදුනාද කියලා හිතන සුළුයි. ශ්‍රද්ධාව කඩන සුළුයි, සැක උපදවන සුළුයි. නමුත් ආස්වාසේ මුලට ආස්වාසේ જાතියට ප්‍රසවාසයේ જાතියට යන්න යන්න ඒක බොහොම ශීඝ්‍රයෙන් නැති තැනකින් ආස්වාසයක් හටගන්න හැටි නැති තැනකින් ප්‍රසවාසයක් හටගන්න හැටි ආරම්භයේ සමානව තිබෙදී හටගෙන වැඩෙන අංකුර දෙක සම්පූර්ණ වෙනස් වෙන හැටි මේ නිත්‍ය සංඥාවේ හැදිච්ච අපේ හිතට හරීම අපහසුයක් ඇති කරනවා. ඒකයි මේක ආධ්‍යාත්මික වෙන්නේ. ඒකයි මේක ආගමික වැඩක් වෙන්නේ. ඒකයි මේකට සද්ධාව අවශ්‍ය කරන්නේ. ඒකයි මෙතන වීර්ය අවශ්‍ය කරන්නේ. ඒකයි මෙතන සතිය අවශ්‍ය කරන්නේ. ඒක නිසා කවදාකවත් අන්නේ වගේ විපරිණාම හැඟීම කවාගත්තේ නැති හිතකින් බැලුවොත් පේන්නේ මෙතන මුලාවක් සිද්ධ වෙනවා වගේ. පේන්නේ මෙතන අවුලක් සිද්ධ වෙනවා වගේ. ඒ නිසා විද්‍යාව කියන ධර්මයට මේක කවදාවත් අහුවෙන්නේ නැහැ. මොකද විද්‍යාඥයා කියන්නේ අමු මැට්ටෙක්. හතරැස් ඔලෝකයෙන් බලන මිනිස්සෙක්. ඒ මිනිසා කලින් හදාගත්ත යොදාගත්ත රාමුව ඉස්තර කරන්න හදන්නේ. ඒ රාමුව කැඩෙනවට එයා කැමති නැහැ. ඒ නිසා එයාට ආර්ය පරිශ්‍රයෙන් කැප නැහැ. ආර්ය පරිශ්‍රයෙන් නුසුදුසුක් වෙන විද්‍යාඥයා එයා කලින්ම හයිපොතීසිස් හදා ගන්නවා. ඒක ඔප්පු කරන්න හදනවා මිස ඒකත් වෙනස් වෙනවා. ඒ බලන මමත් වෙනස් වෙනවා. ඒ බලන්න ගන්න උපකරණ ආයුධ ටිකත් වෙනස් වෙනවා කියන හැඟීම විද්‍යාවේ නැහැ. මං කියන්නේ මේ මේ නවීන විද්‍යාවේ. නමුත් සරුවච්චන් වහන්සේ හොයාගත්ත එකටත් විද්‍යාව කියලා තමයි කියන්නේ. චක්කුංගොතපාදි පඤ්ඤා ඥානංගොතපාදි විඥාගොතපාදි ආලෝකෝතපාදි කියලා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොඇසු නොවිරු විදිහට යමක මුල බලන්න පටන් ගත්තොත් ආර්ය පරිශ්‍රණයක් සහිතව වෙනස් වීමකට කැමැති රැඩිකල් වාදියෝ බලන කෙනාට පේනවා සමාන පසුබිමකින් ආත්පස විරුද්ධ වෙච්ච අංකුර දෙකක් පැනගෙන පුළුවන්. ඒ අංකුර දෙක වැඩුණට පස්සේ වැළුවොත් දෙකක් තමයි. හැබැයි දෙකම ඇවිල්ලා තියෙන එකම જાතියකින් ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ නිසා જાතිය පිළිබඳව අපි දරුගබ පරීක්ෂා කළා හරියි එහෙම නැත්නම් සං මේ යුක්තාණුවක් හැදෙනකොට පරීක්ෂා කරන බලනවා කියන විශාල ගැඹුරු පරිශ්‍රයට වඩා හුස්මක් ඇති වෙන තැන මේ જાතියයි තියෙන්නේ ප්‍රසවාසයක් ඇති වෙන තැන මේ જાතියයි තියෙන්නේ වමක් තියෙන තැන මේ જાතියයි තියෙන්නේ දකුණක් තියෙන තැන මේ જાතියයි තියෙන්නේ බලන තැන අහන තැන ගඳ රස බලන තැන හැම තැනකදී මෙන්න මේ වගේ වැඩක් පටන් ගන්නවා කියලා ගත්තාම හොඳටම ගැඹුරෙන් කියනවා නම් ඒකාකාරී වූ මුහුදු ජලයේ රැළ නගිනවා. එකම වතුරේ විකෘතියක් තමයි රැළක් නගිනවා. ඒ නිසා අපි රැළ ගණන් කරලා එක රැළක් හොඳයි කියන එකක් හොඳ නැහැ කියන. එකක් මට වේවා කියන එකක් මට නොවේවා කියනවා. නමුත් මේ කවදා හරි ගිහිල්ලා පටන් ගත්තොත් මේ එකම මුහුදු ජලයෙන් තමයි මේ රැළ නගින්නේ කියලා අපිට මොන තරම් පිස්සුවක් තියෙන්න ඕනද මේ එකක් හරියට වැඩිය හොඳයි කියන්නේ. එකක් අරට නරකයි කියන්නේ ඊට පස්සේ තමයි ඉතින් පටලවිල සිද්ධ වෙන්නේ. නෝ කවදා හරි මේ ඔක්කොම පැනගෙන එකම ප්‍රභවයෙන් කියලා දන්නවනම් ඒක දැන ගැනීමට ක්‍රම දෙකක් මෙතනදී මේ වගේ දේශනාවේ සර්වචනංශය බලාපොරොත්තු වෙන එකක් සුතමේ වශයෙන් කියලා දෙනවා. ඔය ඔළුව ඉස්සුවාට පස්සේ එක එක නන් දුන්නට ඔය කොහොම එක විදිහට තමයි හැදෙන්නේ. ඒ නන්දීම බලන මිනිහාගේ හැටියට වෙනවා මිස ඒකේ ආවේනික අත්‍යන්ත ලක්ෂණයක් නෙවෙයි. ආවේනික අත්‍යන්ත ලක්ෂණ වලට පටවනවා සංඥාවල් දෙනවා දීලිවල අරක හොඳයි කියනවා මේක නරකයි කියනවා. ඇත්තටම ආස්වාස් ප්‍රසවාසය ගත්තොත් ඒකේ හොඳ නරක ભેදයක් එන්නේ ඒ දෙකම දෙකක් බව පේන එක විතරයි පේන්නේ. මෙන්න මේ විදිහට සංසිද්ධියක જાතිය හට ගැනීම බැලීම ඒ මිනිස්යාගේ බලන්නගේ සම්පූර්ණ පරිණාමයේ උත්කෘෂ්ඨම වෙනසක් ඇති කරනවා. අද මානවයා හිර වෙලා තියෙන පරිණාමයේදී මානවයා කැමති නෑ මේ හටගත්ත දේ බලන්න මිස හට ගන්නා මූලය බලන්න. ඒ නිසා අවුරුදු 40000 ගානක ඉඳලා හිර වෙලා තියෙන. පරිණාමය එක තැනක හිර වෙලා ඉන්නවා අපි. සරුවඥාන්ස කියන ඔබට මම ක්‍රමයේ කියලා දෙනවා දවස් 7යි යන්නේ. හරියට බලපන් යෝනිසමනිකාරේ පටිච්චසමුප්පාමේ සතිපට්ඨානේ ඔබ මුල දැක්කනම් ඊටු ටික පරිණාමය සිද්ධ වෙනවා. ඒකට අවුරුදු 7ක් හරි දවස් 7ක් හරි උදේ දන්නවනම් හැන්දෑව කරලා දෙන්න පුළුවන් කියන විදිහට same day service එකකටත් බඩු බාර ගන්න බුදුහාමුදුරුවෝ. අද උදේ මට බාර දුන්නොත් හැන්දෑවට හොදලා දෙන්න. හැබැයි වෙනස් වෙන්න බලාගෙන ඉන්න ඕනේ මේ මේ රත් කරන්න බෑ හොදන්න බෑ සබන් මට ගන්න බෑ කිව්වොත් හොදන්න බෑ. ඉතින් ගලේ ගහන්නත් වෙනවා සබනුත් ගහන්න වෙනවා. එතකොට නම් හොදතයි. ඒ සඳහා ගන්න වෙන්නේ අපිට මේකේ සූක්ෂම දෙයක් ආස්වාසක් වගේ ප්‍රසවාසයක් වගේ දෙයක්. අන්නේ විදිහට යම් කිසි කෙනෙකුට ආස්වාසේ හටගන්න ඉස්සෙල්ලා තිබුණු ස්වභාවය කියලා අපි කියමු. ප්‍රස්වාසයේ හටගන්න ඉත තිබුණු ස්වභාවයත් හටගත් ආස්වාස ප්‍රස්වාස දෙක අතර තියෙන වෙනසත් දැක්කොත් ඒක පැහැදිලිවම මේ පුද්ගලයාගේ මානව පරිණාමයේ ඊගාව පියවර ඊගාව නතර වෙච්ච තැන ඒ හිර වෙච්ච තැන අඳුම් කරනවා. මේ නිසාම අරමුණක් අරමුණේ හේතුවත් සහිතව දැකීම එහෙම නැත්නම් අරමුණත් අරමුණේ හේතුවත් එක්ක අරමුණක් දකිනවා කියලා කියන්නේ මුළු පටිච්ච සමුප්පාදෙම තේරුම් ගත්තා වගේ. මේක පසු කාලීන ආචාර්යවරු විස්තර කළේ ආස්වාසය මෙහෙමයි ප්‍රස්වාසය මෙහෙමයි. මේක සත්‍යයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිලක් නෙවෙයි කියලා. ආස්වාසයට ආවේනික පෞද්ගලික ලක්ෂණික උණුසුමයි දිගයි නාස්පුඩු පුරාගෙන යනවා වම් නාස්පුඩේ වදින ආදි වශයෙන් අපි හිතමු ඒකට පුද්ගලික ලක්ෂණයක් දැක්කයි කියලා ප්‍රස්වාසයේ උණුසුමයි දකුණු නාස්පුඩේ වටනවා කෙටි ආදි වශයෙන් දැක්කයි කියලා ඒව අපි කියන රූප ලක්ෂණ කියලා ඒ රූපේ තියෙනවා පටවියාපෝ තේජෝ නියෝජනය කරන රූප ධර්මයි ඊට පස්සේ මේ ආස්වාසයයි ප්‍රස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි හිතවිලක් නෙවෙයි කියලා දැනගන්න හදනකොට කියනවා නාම ධර්මයි කියලා. ප්‍රස්වාසයට මාරුණාට පස්සේ මේක දැන් ආස්වාසය නෙවෙයි මේක ප්‍රස්වාසය සද්ද හිතවිලක් වේදනාවක් නෙවෙයි කියලා සාංශුද්ධෙන් දැනගන්නට කියනවා නාම ධර්මයි. ඒ නිසා අපිට ආස්වාසය ප්‍රස්වාසය දෙක මූණට මූණ දාලා ඉන්න වෙලාවේදී ඇති සාංශුද්ධ භාවයට පිසුදු භාවයට කියනවා නාම රූප පරිච්ඡේද ඥානයි කියලා. මේ කොටස නම නැත්නම් නම් කිරීමයි හඳුනා වේකොට හඳුනා ගැනීම මේ කොටස රූප ධර්මයි. රූපන කුප්පන ගති. ආහනෝය දෙක වෙන් කර ගැනීම නාම රූප පරිච්ඡේඥානයි කියලා කියනවා. ඊට පස්සේ ඒ ආස්වාසේ ඒ ප්‍රසවාසේ ප්‍රත්‍යත් සහිතව එහෙම නැත්නම් කියනවනම් හටගන්ම සහිතව දන්න ඥානෙට පච්චපරිග්ගහ ඥානය කියලා කියනවා. ප්‍රත්‍ය අල්ල ගන්න පුළුවන්. ඒ කියන්නේ ආස්වාසේ ආවේ කොහේදලද? ප්‍රසවාසේ ආවේ කොහේදලද කියලා බලනකොට එතන ඇති වෙන විපරිණාමය මම අර කලින් කියාපු ඒ গুপ্ত භාවය ඒ ඇති වෙන ගුඪ ස්වરૂපේ මොකද්ද ආස්වාද ප්‍රසආස දෙක ඇති වුණාට පස්සේ දකින්න කෙනා ආස්වාද ප්‍රසආසයේ බෞද්ධලික ලක්ෂණ දැක්කට හට ගැනීම දකින්න කෙනා දකින්නේ දෙකටම පොදු ලක්ෂණ. එහෙම නැත්නම් නාම රූප පරිච්ඡේ ඥාන ඉදලා පච්චේ පරිග්ගහ ඥානෙට හිත බස්සනවායි කියලා කියන්නේ අරමුණු දෙකක් දීලා දෙකේ වෙනස්කම් දක්වන එකට නාම රූප පරිච්ඡේද ඥානය කියනවා. ඒ දෙක හොඳට බලන්දලා දෙකම එන්නේ එකම ප්‍රභවයෙන් දෙකටම පොදු ලක්ෂණය මොකක්දයි කියලා බලන එකට කියනවා පච්චේ පරිග්ගා ඥානය කියලා. එතකොට යම් කිසි කෙනෙකුට නාම රූප පරිචය ඥානය තියෙනකන් ಜಾතිවාදී අරගල තියෙනවා මූලධර්මවාදයේ තියෙනවා ගහබැනම් ගැනීම තියෙනවා රණ්ඩු සරුවල් තියෙනවා ගැහණු පිරිමි ඉන්නවා හොඳ නරක තියෙනවා නමුත් මේ ඔක්කොම ප්‍රභවය එකෙන් නම් ප්‍රභවය දැකපු ගමන් ආය රණ්ඩු සරුවලක් නැහැ දෙකම එකෙන් එන්නේ දෙකම සම්පූර්ණ සමානකමක් තියෙනවා ඉතින් ඒ ප්‍රත්‍යත් සහිතව අරමුණු දැන ගැනීමට පච්චපරිකා ඥානෙ කියන එකට අපේ ශාසනයේ මේකට ධම්ම නියාමතා කියලා කියනවා. ඒ වගේම ධම්මටිති ධර්මෙ පිහිටා තියෙන මෙන්න මෙතනයි. ඒකටම ඉදප්පච්චේතාව කියලා කියනවා. පටිච්ච සමුප්පාදේ කියලා කියන ඔක්කොම නන් ටික මේ ශාසනයේ තියෙන ඔය පටිච්චසමුපාදය දැක්කනම් ධර්මය දැක්ක ධර්ම දැක්කනම් මම දැක්ක මම දැක්කනම් නිවන් දැක්ක කියන පොඩි සමීකරණයක් ගැඹුරු නමුත් සරුවචන්සේ දේශනා කරන්නේ අපි මේ තරමටම හටගත් අරමුණු වර්ග කර කර රණ්ඩු කරන්න දැනගත්තට මම තේරෙම එන්නේ පොදු ප්‍රභවයකින් බව නොදන්න නිසා අපිට කවදාකවත් සාමයක් නැහැ. අපිට සාමය පොවන්න වෙනවා. අපි වර්ගකරණය විතරයි දන්නේ. ಜಾති ભેදේ විතරයි දන්නේ. ආගම් ભેදේ විතරයි දන්නේ. ආර්ථික තාරාතිරම් විතරයි දන්නේ. නමුත් ඔක්කොම ඇවිල්ලා තියෙන මුලින් කියලා දැනගත්ත දවසට ඒ ඇති වෙන දැනුම නිසා ඒ මනුස්සයාට දේවල් අතර තියෙන ගැටුම්, දේවල් අතර තියෙන දේශ සීමා අරගල ඒ සියල්ලකම තියෙන පුස් බව කොම්බේ ඒකේ තියෙන හිස් බව තේරෙනවා. මොකද මේ ඔක්කොම එන්නේ එක තැනකින්. දැන් උදාහරණයක් වශයෙන් කියනවනම් අපි එකම අම්මට දරුවෝ 10ක් 15ක් ඉන්නවා කියලා හිතමු. ඒ දරුවන් අතර වෙනස්කම් තිබුණට ඒ දෙමව්පිය දරුවන් සලකන්නේ ඔක්කොටම මගේ දරුවා කියලා. ඒ අම්මලාට තාත්තට එහෙමට නෑ මේ දරුවට මේ දරුවට වැඩිපුර මේ දරුවට දෙන්න ඕනේ කියලා. දරුවෝ නම් ගහ ගන්නවා. බුදල් බෙදපු ගමන් ගහ ගන්නවා අම්මා රයට වැඩිපුර දුන්නා මෙහාට වැඩිපුර දුන්නා මට රත්තරන් මාලේ විතරයි දුන්නේ අරයට තැල්ල දුන්නා අරයට කරාබු දෙක දුන්නා කියලා රණ්ඩු කරනවා. ඇත්තටම ඒක වගේ කුතින් වදාගත්ත අම්මට නෑ එහෙම එකක්. අන්න ඒ වගේ තමයි අමාමෑණි බුදු පියාණන් වහන්සේ පළවෙනි වතාවට මේ ලෝකයේ මේ විචිත්‍රත්වය සියල්ලම හටගෙන තියෙන එකෙන් බව. විචිත්‍ර උනාට පස්සේගේ කලුසුතු ભેද, ඥානපරිම ભેද තිබුණට මේ හට ගන්න ප්‍රභවය දැක ගන්න එහෙම නැත්නම් ධම්මට්ඨිතිය දැක ගන්න එහෙම නැත්නම් ප්‍රත්‍යය දැක ගන්න මනුස්සයා කොච්චර ප්‍රමාද හටගත්ත දේ අල්ල ගන්න බදා ගන්න දඟලන මදාන ඒක අරස කරන දඟලපු ගමන් ඒ මනසට වෙන්නේ මුල බලන්න තියෙන විස්පාසුව නැහැ. විවේකේ නැහැ. බලන්න තියෙන උවමනාව තිබුණත් හට ගන්න හට ගන්න දේ අල්ල බදා ගන්නවා ඒක වෛර කරනවා. ඉතින් ඒ නිසා මේ පච්චේ පරිග්‍රහ ඥානය කියන මූලික විපස්සනා ඥානය ඇති වුණත් ඒකටමත් ඒකම සම්පූර්ණ ඔය පටිච්ච සමුප්පාද කතාව ඉදප්පච්චේතාවයේ ධම්මට්ඨිතිය ධම්ම නියාමතාවය ඔක්කොම තියෙනවා. ඒ නිසා ඒක අපි සමාහලට ආස්වාසයෙන් දැකගත්තට ප්‍රසවාසයෙන් දැකගත්තට ඊට පස්සේ ඒක සක්මන්ට යොදනකොට අපේ අඩුපාඩුකම් එන්නේ ඉඳී තියෙනවා. එහෙම නැත්නම් වෙන සංසිද්ධියක් දකින්නකොට එන්නේ ඉඳී තියෙන. ඒ නිසා අපි ඒකම ලක්ෂ කෝටි වාරයක් එකම දේ හට ගන්නකොට මේකේ වෙනසක් නැහැ. හටගත්තට පස්සේ තමයි මේක මේ විවිධාංගීකරණය එන්නේ විවිධාංගීකරණය ආපු ගමන් අපි බෙදන්න කපන්න කොටන්න හදනවා කවදා හරි මුලට ගියා නම් මුල වශයෙන් කිසි වෙනසක් නැහැ අපි නිකන් සාමාන්‍ය සමාජ ධර්මයක ගත්තොත් මානවයා මානවයා වශයෙන් වෙනස්කම RNA DNA වල මැන්නොත් වෙනසක් නැහැ ඔක්කොම සමානයි නමුත් ප්‍රභාකරන් කියනකොට අපිට මයිල් කෙලින් වෙලා හිටිනවා ඌගේ manussකම මතක නැහැ. ඒකේ ජාතිය ඛණ්ඩ ඇති වෙච්ච එකෙක් විනාශ කරන්න ඕනේ කියලා මේ මානවයෙක් වෙන මම අර තව කවුදෝ මරන්න කඩු කිනිසි අතර දානවා. ඒ වගේම අර ජාතිය අපි විනාශ කරන්න හදනවා. අපි ඒ ජාතිය විනාශ කරන්න ඕනේ කියලා මේ සේරම මතුවෙන්නේ අපි ඔක්කොම මානව සංගතිය කියලා බව අමතක වෙච්ච එකම. නමුත් ඔක්කොම පටන් ගන්නෙ මානවයකින් කියලා දන්නවනම් අපිට තව කෙනෙකුට තරහ වෙනවා කියලා කියන්නේ තමන්ම තමන් එක්ක තරහ වීමක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ මෑතකදී ඒ කරන පරීක්ෂණ වල පෙන්නලා තියෙනවා මිනිස්යන් අතර RNA DNA වල ගිනිය හැකි තරම් වෙනසක් නැහැ. ඔය සමානයි. මිනිස්සයයි බැක්ටීරියයි කියන ඊටාම සුද්ධ ජීවියා ගත්තොත් 98 99.98ක් සමානයි කියන. බැක්ටීරියා කෙනෙක්ගේ මිනිස්සෙක් වෙන් වෙන්නේ ඔන්න 0.2ක විතර ප්‍රමාණයකින්. අපි බැක්ටීරියා විස බීජ කියලා සලකනවා ඇන්ටිබයොටික්ස් ගන්නවා මරනවා নানা ප්‍රකාර දේවල් කරන ජීවය අතින් බලනකොට මේක පුදුම සමානකමක් තියෙනවා. ඊටාම පුංචි වෙනස නිසා මේ සුද්ධා මේ කල්ලා මේ බටහිර මේ නැගිනට කියලා බෙදාගත්තට පස්සේ ඇත්තටම කියනවා නම් ඒ බෙදා ගැනීම තන්නේ කර ආගමෙන් කරන දෙයක්. මේ මනුස්සයර පොවපු දෙයක්. බුදුරජාණන්සේ ගෙනියලා අන්තිමන කියලා වෙන ඔක්කොම මිනිස්සු. RNA DNA කතා බුදුරජාණන්සේ කිව්වේ නෑ. උන්වහන්සේ මේකේ තියෙන පොදු ලක්ෂණය දකින්න උත්සාහ කරන පොදු ලක්ෂණය බලන්න බලන්න බලන්න දයනුකම්පාවයි එන්නේ. අනේ මේ බෙදාගත්තට පස්සේ මේ කට්ටිය රණ්ඩු කරන හැටිත් සමගි වෙනකොට 1 1 2 නෙවෙයි 1 1 එකතු වෙච්චා 3 4ක් වෙනවා. කඩා බෙදා ගන්න ගියාම රණ්ඩු. ඉතින් ඒ නිසා මේ කඩා බෙදා ගැනීම එන්නෙම මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට ගැනීමකට දකින පෞද්ගලික ලක්ෂණ අනුව රණ්ඩු කරන්න ගියා. කවදා හෝ ඒක ආරම්භයේ බැලුවොත්, හට ගන්න තැන බැලුවොත් ආස්වාදය පටන් ගන්න විදිහටම තමයි ප්‍රසාදය පටන් ගන්න. ඒකට මුල් වෙන ප්‍රභව සමානයි. ඒ නිසා අඩු ගන්න මේ જાතිය පිළිබඳව භාවනාවේදී ਸਰවඥාන්සේ පෙන්වන දේ හැටියට ආස්වාසයේ මුල ප්‍රසවාසයේ මුල දකින්න තරම් ආස්වාසේ කීකරු කරගෙන ඒකම ලක්ෂ කෝටි වාරයක් බැලුවොත් ඒ යෝගාචරයට බලන මනසේ භාවනා මානසිකාරයේ ලොකු වෙනසක් දකින්න. මේක මජ්ජේ සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා ආස්වාසේ මැද කියලා කියන්නේ ප්‍රසවාසයත් මේ වචනම දාන්න පිම්බීම හැකිලිමටත් මේ වචනම දාන්න ආස්වාසේ මැද කියන්නේ මහණෙනි ඒකාන්තයක්. ඒ කියන්නේ වෙනස්කම් අතින් ඉවරටම ගියාන්තේ ප්‍රසවාසයෙන් වෙනස්, සද්දෙන් වෙනස්, හිතවිල්ලකින් වෙනස්, වේදනාවකින් වෙනස්, වෙනස් ලක්ෂණ පෙන්වනවා. උඹ මං කියන දේ අහලා කවදාද ආශාසයේ මුල දැක්කනා? උඹ ඊගාවන්තේ දකිනවා. එතකොට උඹට පේන ආස්වාස ප්‍රසවාසයේ ආස්වාස කියලා ගමුකෝ ආස්වාස අපි පුරුදු වෙලා තියෙන්නේ මෝරච්ච ගුණාස්පුර පුරවාහන ආස්වාසය දකින්න විතරයි ඒකවත් ඇත්තටම භාවනා කරන්නේ නැත්තම් බලන්නේ නැහනේ ආස්වාසය දිහා බලන්නේ නැහනේ අපි බලන්නේ පිට පිට දේවල්නේ රූප ශබ්ද බල බල ඉන්න මිසක ආශ්‍රව ප්‍රසවාස බලන්න බැලුවත් දක්ෂ වුණත් සූර වුණත් දකින්නේ මැදපමණයි. ඒකට උඹලා දකින්නේ චිත්තෙන් භාගයයි. ඒ නිසා මම උඹලට උපදෙස් දෙනවා යෝනිසමනස්කාරය යොදවපන්. එimhe දැකපු අරමුණේ මුල බලපන්. එතකොට ආශ්වාසයේ මුල සහ ආශ්වාසයේ කියන මැද මොරච්චතෙන් දැක්කොත් අන්ත දෙක දැකයි කියලා කියනවා. මේ අන්ත දෙකෙන් මැද බලන පැත්තට දුවන්න තමයි කාමයේ වැඩ කරන්නේ. රාගේ වැඩ කරන්නේ. ඒක කවදාකවත් ඉඩ දෙන්නේ නැහැ, ස්පර්ශවත් දෙන්නේ නැහැ. ආස්වාසයේ මුල බලන්නේ. ඒ නිසා ආස්වාස ප්‍රසවාස කියන දැන් ආස්වාසය කියන සංසිද්ධියේ 150ක්වත් අපිට දැක ගන්න බෑ. මෝරච්ච ආස්වාසය විතරක් බැලුවොත්. ඒ නිසා කවදා හෝ ආස්වාසයේ මුල බැලුවොත් මේ දෙක දැක ගන්න පුළුවන්. අන්ත දෙක දැක ගන්න පුළුවන්. මේ අන්ත දෙකේම නිවන නැහැ කියලා තියෙනවා. ආස්වාසේ මැද ලක්ෂ කෝටි වාරයක් බැලුවත් නිවන දකින්න බෑ. ආස්වාසේ මුල ලක්ෂ කෝටි වාරයක් බැලුවත් නිවන දකින්න බෑ. නමුත් ලොකු වෙනසක් වෙනවා. මොකද ආස්වාසේ මුල බලන්න නම් අරමුණක් හටගන්න ඉස්සර වෙලා අපි හිටපු සතියක් අවශ්‍යයි. තාම අරමුණ හැඩ ගැහිලා නැහැ. අරමුණ මෝරලා නැහැ, පෙරහැර හැදිලා නැහැ. ඊටත් ඉස්සලා ගිහිලා බලහින සතියක් අවශ්‍යයි. ඒකට සතියේ මේ දියුණුව, සංවේදීතාවයේ මේ දියුණුව මෙතනදිත් යොදන වීරිය වගේ ධර්ම නිසා කවදා හෝ මුලපටන් මැද දක්වාම එක දිගටම ආස්වාසයක් විපරිණාමය වෙන හැටි. මේකට මේ වචනේ පාවිච්චි කරන්න වෙනවා. වෙනසක් නැති තැනකින් පටන් අරගෙන වෙනසක් ඇති නමක් දිය හැකි සංඥාවක් දිය හැකි අරමුණක් කරගත හැකි දෙයක් පාඩපත් වෙන මේ කාලේ විපරිණාමය දැක්කොත් මේ ආස්වාසය මෙච්චර මෝරලාන ආස්පුඩුවන කියලා දැන් මේකට මොකද වෙන්නේ කියලා බැලුවොත් ආයේ ගෙවෙන පැත්ත දකින්න එක වළක්වන්න බෑ. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මැදත් නෙවෙයි මුලත් නෙවෙයි මුල බැලීමට යොදවන ප්‍රයත්න නිසා යෝගාවචරය තුළ ඇති වෙන සතියේ තීව්‍රතාවය හරහා සංවේදී තීව්‍රතාවය හරහා ඒ විපරිණාමයේ තුලත් පවතින සමාධිය හරහා වීර්ය හරහා ප්‍රස් ආස්වාසේ ගෙවෙන කම්ම බලලා කෙවිලා ඉවර වෙන තැන තමයි Nirodhe තියෙන්නේ. ඒකට කියනවා Nirodha ගාමිනී ප්‍රතිපදාව කියලා. මේ එක හුස්මක්. එක හුස්මක මැද බලන්න පුරුදු වෙච්ච සංසාරගත සත්වයාට බුදුජානක අනුකම්පාවෙන් කෙනෝගේ මුල බලපං කියලා. මුල දෙක මුල මැද දෙක බලලා බලලා පුරුදු කරපේකනට සිද්ධේ මොකක්ද මොකද්ද අන්නේ සංවේදීතාවයේ හරහා නොබල නොසිටිය හැකි තත්ත්වයකටපත් වෙනවා ගෙවෙන පැත්ත. එහෙම නැත්නම් ගෙවෙන පැත්ත දැකීම මුස්පෙන්තුකමක් කියලා අපි දකින්නේ. නැති වෙන පැත්ත දැකීම මරණේ. අභාග්‍ය සම්පන්නයි. ඒකට අවමංගල්‍යයක් කියලා කියන්නේ. දකින්නෙම නැහැ. ඒකට සංවේදී බවක් ඕනේ, ක්‍රමවේදයක් ඕනේ, ලෑස්තිලා යන්නත් ඕනේ. ක්‍රමවේදය ලැබෙන්නේ මුල බලිල්ලෙන්. මුල බලන්න සතිය හොඳට අරමුණ හට ගන්නත් ඉස්සෙල්ලා පිළිටුව සතිය දකින්නවා කියලා කියන්නේ ලොකු සාදර භාවයෙන් ගෞරවනීය භාවයෙන් කරනවා මේ සාදර භාව මේ ගෞරවනීය බල අත නැරම ආස්වාසේ ගෙවෙන තැනට යෙද වෙනවා කියන එක බුදුරජාණන්සේ ධම්ම නියාමයක් විදිහට පෙන්නලා දෙනවා ආස්වාසයත් දැකලා ආස්වාසයත් මුලත් දකින්න තරම් යෝගාවචරයා ගෞරවනීය විදිහට මේ භාවනාව කරනවා නම් එයාට හම්බෙන අතවාසියක් තමයි එයාට හම්බෙන දායාදයක් තමයි ආස්වාසය අග දකින්න හම්බ වෙන. එතන තමයි මධ්‍යම ප්‍රතිපදා තියෙන්නේ. ඒ ආස්වාසයේ මුලයි ප්‍රස්වාසයේ මුලයි වෙනසක් නැතුව වගේ ඒක හොඳට තේරුම් අරගෙන ආස්වාසයේ මැද හරහා ගිහිල්ලා අග බලපො කෙනාට තේනවා ආස්වාසයේ අගයි ප්‍රස්වාසයේ අගයි අතර වෙනසකුත් නැහැ. ඒ නිසා මේ සංසිද්ධිය තියෙන්නේ වෙනසක් නැති පදනමක උපස්තරයක සිද්ධියක් බාටපත් උනාට පස්සේ ආරෝණක් බාටපත් උනාට පස්සේ නිමිත්තක් බාටපත් උනාට පස්සේ තමයි වෙනස්කම් හටගන්නේ. ඒ වෙනස්කම් හටගත්තට පස්සේ තමයි හරි වැරදි එන්නේ. හොඳ නරක එන්නේ. රණ්ඩු සරුවල් එන්නේ. කලහ විවාද එන්නේ. ඒ නිසා පටන් ගන්නව කලහ විවාද පටන් ගන්නත් ඉස්සලා සාමයේ තිබිලා තියෙන්නේ. කලහ විවාද පස්සෙත් සාමයේ තියෙන්නේ. ඒකයි තියෙන සම ලකුණ. අන්නේ සම ලකුණට හිත ගියානම් එහෙම නැත්නම් ඒකට හිත යෙදවීම මේ භාවනා විකරණ තියෙන උත්කෘෂ්ඨම සේවය කියලා දන්නවනම් ඒ යෝගාවචරය විපස්සනාව කියන එක හඳුන්වන්නේ මෙහෙමයි මොන මල දානයක් වුණත් ඕනම දෙයක මුලැමැදාක දකින්න පුළුවන් නම් විපස්සනාව. අසුචි වුණත් එකයි රත්තරන් වුණත් එකයි. මොන සිද්ධියක හෝ මුලපටන් මැද හරහා අග දක්වාම නොසැලෙන මනසකින් දල්වාගත් වීර්යයෙන් සහ නිවැරදි එල්ලේකින් යුක්තව ඒ සංසිද්ධිය බලන්න පුළුවන් නම් එක සංසිද්ධියයි බලන්න ඕන කරලා තියෙන්නේ මේ නිත්‍ය සංඥාව කඩන්න. මේකේ සුභ සංඥාව කඩන්න. මේකේ සුඛ සංඥාව කඩන්න. මේකේ ආත්ම සංඥාව කඩන්න. නමුත් අපිට ඉස්පාසුවක් නැහැ. විවේකයක් නැහැ. එක අරමුණක් කරන එකේ මුලැමැදාගා බලන්න. ඉතින් අපි කරන්නේ අරමුණෙන් අරමුණට පැන පැන මේකේ මැදයි අරක මැදයි අරක මැදයි නිකන් කොණ්ඩ කම් ගෙඩිය කොණ්ඩේ කඩ කඩ කකා ඉන්නවා කැවුම කන්නේ නැහැ. කොණ්ඩේ විතරක් කණ්ඩ ආසයි. හැමගෙනාම කොණ්ඩේට රණ්ඩු කරනවා. ඉතින් මේකට බුදු කෙනෙකුට වෙන මොනවද කියන්නේද? මේ මේ වගේ ක්‍රමයකට කියන්නේ නැතුව කොණ්ඩේ කහපාන්. කොණ්ඩේ කාලියලක පැත්තකින් බහගෙන ඵලයන් බලන්න ඕක අනික් කැවුමෙත් තියෙන්නේ කොණ්ඩෙම තමයි. දෙපැත්ත කෑවනම් මුලමදාක බැලුව නිසා විපස්සනාව කියන එක හුඟ දෙනෙක් මහා ලොකු සමීකරණ සංකීර්ණ දාගෙන කොහොමද සමතේ විපස්සනාට හරවන්නේ নানা ආකාර දේවල් අහන නිසා විපස්සනාදි කියන්නේ ඇති හැටිය දැකීම. පටන් ගන්න ඉස්සලා සමයි. සිද්ධියෙන් පස්සෙත් සමයි. එහෙනම් සිද්ධිය උනායි කියලා ඇති වැඩේ මොකක්ද? ඔකට ඔච්චර gadu ගැනීම දෙයක්වත් කරප්පන් එන්න දෙයක්වත් නැහැ. ඔය හිද්ධිය ඔච්චර සතුට දනවන දුක් දනවන වුණාට ඉවරනට පස්සේ ආයෙත් වැටෙන්නේ අර තිබුණු එකම උපස්තරයට. ආයෙසරක් එක දියසුලියක් පාටපත් වෙලා හොරල්ලක් පාටපත් වෙලා ආවට ඒකම සාගර ජලයේ තියෙන. ආන්නේ වගේ මුලමදාක දකින්න පටන් ගන්න එකේ රහස තියෙන්නේ මේ જાතිය දැකීමේ, හටගන්ම දැකීමේ. හටගන්ම දැකීම මායා කරන්නයි සංසාර චක්‍ර කරකෙන්නේ. පින්නන් නැති වෙන්නේ සංසාර චක්‍ර කරකෙන නිසා බුදුරජාණන්සේ සත්පුරුෂයාට එහෙම නැත්නම් කල්යාණ ධර්ම දැටි කෙනාට රහසෙන් කියනවා පුතේ බොච්චර කල් සිද්ධිය මැද බල බල හිටියේ. ඔක බලපං. මොකක් කර එකක් කරන්නේ මැද බලන සිද්ධිය එකම සිද්ධිය වෙන්න ඇරලා ඒ සිද්ධිය නැවත නැවත එන බව ප්‍රපත් කරගෙන එනෙන වාරයක් පාස ඒකේ මුලට යන්න උත්සාහ කරන්න කියන. ඉතින් ඒ උත්සාහ කරනකොට බුදුහාමුදුර කරන දෙයක් නෙවෙයි මේ ධම්මටිචිතාවය බුදුහාමුදුර කරන දෙයක් නෙවෙයි මේ ඉදප්පච්චේතාවය බුදුහාමුදුර කියපු දෙයක් නෙවෙයි මේ පටිච්ච සමුප්පාදේ පටිච්චසමුදේ තේරෙනවා හැම දෙයක්ම හටගන්නේ මේ වගේ සමාන වූ උපස්තරයකින් සමාන උපස්තරයට යනකොට භාවනා මනසිකාරේ භාවනා කරන යෝගාවචරින්ගේ වචනෙන් කියනනම් භාවනාව හරි කම්මැලි වෙනවා හරි නීරස වෙනවා නින්දට වැටෙනවා විචිත්තත්වයක් නැති වෙනවා. ඇයි මම මේ කරන්න කියලා හිතෙනවා. මොකද්ද මේකෙන් ඇති ලාභය කියලා හිතලා යාට ඒක එපා කරවලා නැගිටවන වැඩපිළිවෙල තමයි කෙලස් කියලා කියන්නේ. නික්ලේශී කියලා කියන්නේ දැනගෙන යනවා මේක මම මුලට යන්න යන්න කම්මැලි වෙනවා. ඉඳගෙන යනකොට කකුල් කැක්කුම් වෙනවා. නීරස වෙනවා. නිදිමත වෙනවා. කම්මැලි වෙනවා. ඉතින් ඒකට අපි හිතනවා නීරස කම්මැලි නැති වෙලාවක නිවන් දකින්නවා. දැන් නීරස කම්මැලි කමට උත්තර හොයනවා කියලා නැගිටලා යනවා. ඒසොට මාර පාක්ෂිකයි. මේවට තමයි කෙලෙස් කියන්නේ. ඒ නිසා ඒක කෙලෙසයක් බවටපත් වෙන්නේ ලෑස්ති නැති මනස නිසා. ලෑස්ති මනසෙන් ගියොත් නීරසකම එනකොටම ජයග්‍රහීව විචාර බාර ගන්න බුදුහාමුදුරු කියපු දේ හරි. විචිත්‍රත්වයේ තියෙනකන් රසවත්කම තියෙනවා. දැන් විචිත්‍රත්වේ නැතිලා සම ලකුණට යනකොට කම්මැලිකම එනවා. ඒකත් ඉදපච්චතාවයක් තමයි. ඒ ඇතිකල්ලි මේ ඇති වෙයි. ආනේක දැන මේ කම්මැලිකමැත්තේදී නීරසකමැත්තේදී එපා කරන ගතියත් තියේදී මේක තව දුරටත් මේකේ මුල බලන්න ඕනේ කියලා. යන කෙනාට සත්පුරුෂයයි කියලා කියනවා. මඟදී ගන්න එකට අසත්පුරුෂයයි කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කියන අසත්පුරුෂයයි කියලා. ඒ කියන්නේ මේ ශරීර ආසාව නිසා. මේ ජීවිත ආසාව නිසා මේ පිටර මල්ලට මොන හරි තුවාල වෙයි කියලා භාවනාව පැත්තක තියලා ශරීරය සහ ජීවිතය දිහා හැරෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම එහෙම අසත්පුරුෂ ගති තියෙද්දි මේ ගැඹුරු ධර්ම දකින්න බෑ. මේ නීරසකම එන එකම නිදිමත ගතිය එන එකම මේ කරගෙන යන වැඩපිළිවෙලේ සාර්ථකත්වයක් එහෙම නැත්නම් අපිට මේ විදිහට කියත හැකි විචිත්‍රකම රසවත්කම තියෙන තාක්කල් තණ්හාව සහ සංසාරය කියලා හිතා ගන්න. නීරකම කම්මැලිකම නිබ්බිදාව එනකොට නිවන් මාර්ගය. ඒ නිවන් මාර්ගයට ඒක ලෑස්ති වෙලා යනවනම් ඒ නිබ්බිදාවට ලෑස්ති වෙලා යනවනම් එnde end end end යකේ පුංචි කාරණා විඳ දරා ගැනීම ඉවසදරා සිටීමේ ශක්තිය ප්‍රතිශක්තිය වැඩි වෙන පටන් ගන්නවා. ඒ නිසා අනිත් දවසේ අදට වැඩිය පොඩ්ඩක් ඉවසන්න පුළුවන්. ඊගාදවසේ ඊට වැඩිය ටිකක් ඉවසන්න පුළුවන්. ඉවසන්න ඉවසන්න අරමුණේ මූලට netchara දීලා බලාගෙන ඉන්න පුළුවන් ගතිය. එහෙම නැත්නම් දැක දැන ගන්න පුළුවන් ගතිය. අරමුණත් එක්ක ආහද වෙන ගතිය. වැඩි වෙලා ඉන්න පුළුවන් ගතිය වැඩි වෙනකොට ඒක යෝගාවචරයා නැවත ආයෝජනය කරන්න ඕනේ. ඊගාට එන අරමුණ ඊටත් කලින් බලනවා. ඊට ඊගාට එන වාසාසී ඊටත් කලින් බලනවා. අනේ බල බල බල බල යනකොට ඒ හට ගැනීම දැක්කට දැක්කනම් ඒ මනුස්සයාට ආස්වාදයේ ප්‍රස්වාදයේ වශී කර ගන්න පුළුවන් කියලා කියනවා. පාලනය කර ගන්න පුළුවන් ශක්තියක් එනවා. එහෙම නැත්නම් ආස්වාද ප්‍රස්වාසයේ තමව පාලනය කරනවා. ඒ නිසා අපි හිතුවොත් අපි අධිශානසුරක් දැකලා නැත්නම් මොනවාරි සම්මුඛ පරීක්ෂණයකට ගිහිල්ලා තම බය වෙලා හුස්ම ටික හොස් හොස් හොස් හොස් ගාලා යන්න පටන් ගන්නවානේ. අර පරණ මේ ස්ටිම් එන්ජින් වගේ ආන්නේ වෙලා හොඳට භාවනා කරගෙන ඉන්නකොට නම් හුස්ම රැලි දෙකක් තුනක් හිත යොදලා බලන්න එහෙම උතුරන බත් ඇලියකට ඇල්ලතොට ටිකක් දැම්මගේ බහලා යනවා. හුස්මත් බෑ අපිව පාලනය කරන්න අපිට පුළුවන් හුස්ම පාලනය කරන්න. ඒ මොකද ඊට කලින් මේක භාවනා කරලා තිබුණ නිසා. ඒ නිසා සරුවචනාංශ කියනවා ජීවත් වෙන කාලෙදී උඹ මේ කලබල හුස්මයි, තැම්පත් හුස්මයි, මුලයි, මැදයි, යගයි හොඳට වශී කරගත්තොත් මරණ චිත්තක්ෂණේ චරිමක පස්සාසපි ජානිතෝ නිරුජ්ජಂತಿ. අන්තිමට හුස්ම ටික යනකොට ඒකත් දැක දැක දැන දැන ගිවන් කරන්න පුළුවන්. කලබල වෙන්න දෙයක් නැහැ. මොකද ඊට ඉස්සෙල්ලා දැකලා දිනවා මේ හොඳට නැති තැනකින් පටන් ගත්ත ප්‍රසවාසය ඉවර වෙලා සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනකන් දැකපු කෙනාට මරණ චිත්තක්ෂණයේ සිදුවෙන ප්‍රසවාසය අලුත් දෙයක් නෙවෙයි. ගෙවෙන කම්ම බලන්න පුළුවන්. ඒතකොට Tamante එක වශී කරගන්න පුළුවන් වෙනවා. අන්නේ විදිහට වශී කරගත්තේ නැත්නම් ඒ හුස්ම උතුම දලදඬු ගොරෝසු පාලනය කරගන්න බැරි තත්වයකට එනවා. ඉතින් මේ විදිහට මේ හුස්මේ තියෙන වායෝ ධාතුව විතරක් නෙවෙයි මේ ශරීරයේ තියෙන තේජෝ ධාතුව, ඒ වගේම පඨවි ධාතුව, ආපෝ ධාතුව, මේ හැම ධාතුවක්ම හුස්ම රැල්ලක තියෙන විදිහේ තරංගයක් තමයි ඇති කරන්නේ. නැති තැනකින් පටන් ගන්න මොකද්දෝ වෙන්න නැති වෙලා යනවා. උණුසුම් බව නැත්නම් උණුසුම් බවක් පටන් ගන්න නැති වෙලා යනවා. සීතල බව නැත්නම් සීතල බවට නැග නැතිලා යනවා. ගොරොසු බව නැත්නම් ගොරොසු බවට නැග නැතිලා යනවා. අනිව ටික දිහා විපස්සනාවෙන් බලලා මුලැමැදාක බලනවා කියන එකයි සම්පූර්ණ චිත්‍රයේ. නමුත් ඒකට පිවිසුම් මාර්ගය තියෙන්නේ මුල බැලිලි. ජාතිය බැලිලි තියෙන්නේ. ඒ නිසා මෝනම සිද්ධියක් එනකොට අර බලු දර්ශනේ වෙනුවට සිංහ දර්ශනේ යෙදුවොත් ඒ ප්‍රභවය හොයන්න ගියොත් ඔක්කොම ලංකියාවේ ඔය තක්කුමුක් වශයෙන් ඕව බල බල ඉන්න බෑ දුවමු කියලා. දුවණකින් ඇති වැඩක් වෙන්නේ නැහැ. මුල බලන්න බැලුවට පස්සේ තේනවා ඔය මොකද්ද කහගරි කට කතාව. මේ අර බෞද්ධ තමයි ඒ වුණාට මම හිතන්නේ පිටරටියක් ලියලා තියෙනවා මේ මුළු ක්‍රිස්තියානි ආගම කියන්නේ ජෝසප් කියන වඩුව හීනෙන් දැකපු හීනයක් කියලා. එයාට තමයි ගේබ්‍රියෙල් කියුම් ඔබේ දරුවා ඔබේ ඥානි මේ ගැබ් අරගෙන ඉන්නයි කිය. එදා ඉඳලා කතාව පටන් ගන්න. නම හීනෙන් කියපු භූතකීමේ පටන් ගත්තේ. ඊට පස්සේ අදහන්න පටන් ගත්තා. ඊපස්සේ ලෝකෙන් භාගයක් අදා දානවා. දිව්‍යන් වහන්සේ මෙහෙමයි මේ වර්ජින් බර්ත් එකක්. ඒ කියන්නේ කන්‍යා භාවිකින් හටගත්ත දෙයක් කියලා ওই පුංචි දෙය දැව්වට පස්සේ අර හාවා තල්ලත් උඩට බෙල්ගිඩිය කරනකොට පස්සේ හත කඩා වැටෙනවා කියපු කතාවමයි. බුදුහාම කියනවා මේ තරම්ම තකතිරුද ඔගේ පොඩ්ඩක් මුල බලපංකෝ. මුල බැලුවොත් ඔය වගේ හීනයක් නෙවෙයි, গুপ্ত දෙයක් නෙවෙයි, අල්ලලා බලන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ නිසා විපස්සනා භාවනා කරන කෙනා අන්නෙවැනි ඒ විප්ලවීය දර්ශනයට සූදානම් වෙලා යෑම මේ විදියට ජරා මරණ අපි කියන්නේ ආශාසෙ මැද ජරාව නම් ආශාසෙ අග මරණය නම් ජරා මරණ ගැන කලබල වෙනවා වෙනුවට ಜಾති ගැන පොඩ්ඩක් බැලුවනම් ජාති, ජරා, මරණ, මුල, මැද, අග ඔය තුන තේරුම් අරගන්න පුළුවන් නම් ආස්වාසේ මුල මැද අග දක්කන මුළු මුළු ලෝකෙම මුළු ජීවිතේ පුරා තියෙන සෑම සංසිද්ධියකම සංස්කාරකම උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසාඤ්ඤ තත්තම් පඤ්ඤායති සෑම සංස්කාරකම තියෙන ওই සිද්ධි තුන ඒක ආනාපානේ නැත්නම් ආස්වාසේ මුල් කරගෙන බැලුවට පස්සේ ඒක ඕන තැනට යොදවන්න පුළුවන් ඉතින් ඒක ඒ සිද්ධියක සංසිද්ධියක જાතිය දැකීමේ තියෙන ආනිසංශ නැත්තම් ඒක දැකීමෙන් ජීවිතයක් හෝ ලෝකයක් හෝ සංසාරයක් හෝ විස්තර විනිවිද දකින්න වගේම ජීවිතෙන් සංසාරයෙන් ලෝකෙන් සමුගන්න ක්‍රමෙත් එතනමයි. පුරුක කඩන්න පුළුවන් තැන ඒත් එතන නිසා පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ සංසිද්ධිය විස්තර කිරීමේ විවරණ ක්‍රමයක් වෙනවා. වගේම ඒ දුර්ලභ තැනින් බලලා නියපොත්තෙන් කඩලා දාන්න පුළුවන් වෙලා නියපොත්තෙන් කඩලා දැම්ම වගේ ඒ චක්‍රය කඩන්නත් පුළුවන්. භව චක්‍රය කඩන්න පුළුවන් තරම් ඒක ඇත්තටම මේ දොළොස් පොළේදිම තියෙනවා. අවිජ්ජපච්ච සංකාර සංකාරපච්ච විඥාන කියන දොළොස් පොළේදිම තියෙනවා මේ වගේ පොඩි ඇස්බැඳුම් අවස්ථා. අන්නේ ඇස්බැඳුම් අවස්ථා හොඳට දැනගත්තොත් මේක එක දිගට යන චක්‍රයක් නෙවෙයි. උදාහරණයක් කියනවා නම් අන්ධකාරයේ ගිනි පෙලෙලක් කරකවනකොට අපිට චක්‍රයක් පේන්නේ. නමුත් අපි හොඳටම දන්නවා ඒ තියෙන වාතාවරණයේදී එහෙම වුණාට එතන චක්‍රයක් නැහැ ඒක ගිනි පෙල්ලලයි කරකෙන්නේ කියලා. අන්න ඒ වගේ මේ චක්‍රයක් කරකුණාට මේ හැම තැනකදීම දුර්ල භංගුර ස්ථාන තියෙනවා. බුදුරජාණන්සේ භංගුර ස්ථාන ටික තමයි යෝගාවචරයට පෙන්ලා දෙන්නේ. ඔය මෙතෙන්ද ගහපන් නැත්තම් මෙතෙන්ද ගහපන් නැත්තම් මෙතෙන්ද ගහපන් කියලා හරියට මේ දුර්ල තැන පෙන්ලා දෙන තැන තමයි ඔය එකක් ජරා මරණයට හේතු වෙන ජාතිය. ඊට පස්සේ සරුවචනාංශයේ අද ධර්ම දේශනා මුලදී ප්‍රකාශ කරපු ප්‍රකාශ මේ ආනන්ද හැමරණ කියනවා අති ඉදප්පච්චා ජාතිති. මේ ජාතියටත් අදාළ ආවේනික හේතුවක් තියෙනවා දැයි යම් කිසි කෙනෙක් ප්‍රශ්නයක් කෙරුවොත් ඔව් කියන්නේ කියලා. මේ ಜಾති ඉගෙන ගත්තා ඒක අල්ලන්න බැරි වුණා නම් ಜಾතියට හේතු වෙච්චි අදාළ හේතුවක් ඉදප්පච්චේතා කියන්නේ ආවට ගියාට එන විසම හේතුවක් නෙවෙයි අදාළ හේතුවක් තියෙනවද නම් ඔව් කියන්නේ කියලා තියෙනවා. ඒකට තියලා තියෙන්නේ භවය. යම් තාක් මේ භවයේ සැරිසරනවා නම් ඒ සැරිසරන හැම වෙලාවෙදිම ඔය ජාති, ජරා, මරණ කියන අවස්ථා තුන සමහරලාට ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා හතරකට දාලා තියෙන අවස්ථා හතර කවදාකවත් ඉක්මවන්න බෑ. මේ භවයේ ඉන්නා තාක් අපි හිතනවා මේ දැන් මේ හම්බෙච්ච මේ භවයේ සෞත්වයක් නිසා මේක වෙලා තින්නේ වෙන අහවල් භවයට ගියොත් පුළුවන් කියලා. හැම කෙනාම ඒ වෙනත් දෙයක් ප්‍රාර්ථනා කරගෙන තමයි දන් දෙන්නේ. වෙනත් දෙයක් ප්‍රාර්ථනා කරගෙන තමයි සිල් රකින්නේ. ඔය උඩාවක් පින්කම් කරන්නේ මේ පොඩි මේ සැරේ ගත්ත වාහනේ හරිනයි ඊගාව ගන්න වාහනේ මේට වඩා හොඳ එක වෙයි. අලුත් මොඩල් එකේ අර තියෙන ප්‍රශ්න නැති වෙයි කියලා එන්නේ එන්නේ එන්නේ එන්නේ මාරු කර කර හිටියට ගන්න කොයි වාහනේ ගත්තත් ඒකේ තියෙන්නේ භවයේ තියෙන තාක්කල් අපිට જાතියක් ලැබෙනවා. ඒ භවයේ තියෙන තාක් මේ ಜಾති ජරා ව්‍යාධි කිය මරණ කියන මේ තුන මොන්නම ක්‍රමයකටත් ඉක්මවන්න බෑ. එකිනෙකාට වෙනස් වෙලා ලැබුණට ඔය පොදු නම සාසනික වශයෙන් සඳහන් කරන්නේ එකමයි. ඒක නිසා අපි අපිට වෙලා තියෙන්නේ මේ ඇති වෙච්චි ජරා ව්‍යාධි මරණ නැති කරන්න අපිට පුදුමාකාර කාලයක් ගත වෙලා මදි වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ජාතිය බලන්න වෙලාවක් නැහැ. ඒ නිසා ජාතියමුත් ඇතුළට ඒකටත් හේතු වෙන භවය පිළිබඳ කතා කරනකොට ඒක සම්පූර්ණ ආධ්‍යාත්මික වැඩ අපිට ඒකට පිං නැහැ අපිට ඒක කරගන්න බෑ කියලා අපි ඒක දෙයයන්ාන්සට එක්ක බාර දෙනවා එහෙම නැත්නම් යාඥා කරලා ගන්න බලාපොරොත්තු වෙනවා මුදයන්ස කියන කිසි දෙයක් හරියන්නේ අර ಜಾතිය දිහා බැලුවා වගේම ඒ භවය පිළිබඳව ඒ ਸਰුවඥ විග්‍රහය ගත්තොත් සරුවචන් සඳහන් කරලා තියෙනවා ඒ භවයට හේතුන උපාදානය වගේ උඹම අල්ලාගත්ත උඹම ප්‍රාර්ථනා කරමු උඹේම නිර්මාණයක් තමයි යෝක ඒ නිසා උඹ ඒ ගැන කලකිරෙන්නේ නැතුව භවේ මාරු කරන්න හදනවයි කියලා කියන්නේ භව තණ්හාව ඒ නිසා එක්කෙනෙක් මට මතකයි ඔය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා විස්තර කරන්න ගියාම කාම තණ්හාව කියලා කියන්නේ එක පුද්ගලයෙක් තමන්ගේ ඇහැ ලස්සන රූපවලින් කන, නාසය, දිව, කය කියන මේ ඉඳුරන් ටික ඒ ඒ අවස්ථාවේ හම්බෙන රූප, ශබ්ද, ගන්ධ, රස වලින් පිනවීමට කරන ආසාවට කියනවා කාම ආසාව කියලා. භව ආසාව කියලා කියන්නේ තමන්ට පිනවන දේ තමන්ගේ දරුවටත් දෙන්න ඕනේ, නෑදෑයටත් දෙන්න ඕනේ, අර යන තැනක් තියෙන්න ඕනේ, මේ තැනක් තියෙන්න ඕනේ කියලා ඒක හැම තැනදීම ගන්න හදන ආශාවට කියනවා භව ආශාව කියලා. අර කාම ආශාවේ ඉතිරි පැතිරි යනවා. මේකම තව එකක් ඇත්නම් මගේ බබාටත් මේකම තව එකක් ඇත්නම් මගේ අම්මටත් තාත්තටත් අනේ සෝඩික භව ආශාව කියනවා. ඉතින් දැන් ඒක ඉල්ලපු එක දැන් Tamange එක හම්බ කරගන්නම් ඔය කොහොම කොහමරි තටමලා කරගත හැකි. නමුත් අර පැතිරි පැතිරි යනකොට කාටවත් සම්පූර්ණ කරන්න බෑ. අනිවාර්යයෙන්ම තමන්ගේ ඇහැකන දිවනාශය පිනවනවා කරන කරන ව්‍යාපාරට වැඩිය ගොඩක් බාධා ඉදිරිපත් වෙනවා ඔක්කොටම දෙන්න හදනකොට මගේ පවුලට මගේ ගමට මගේ ජාතියට මගේ රටට දෙන්න හදනකොට මේ භවආශාව කොච්චර පුළුල්ද ඒහා සමාන අභියෝග රාශියක් එනවා අභියෝග රාශියක් ආවොහම මෙච්චර අහිංසක සටනක් කළා දරුවන්ගේ අම්මගේ දැප හොයන මටත් බාධා කරනවා කගේ කුලල කණ්ඩ ඕනක මරන්න ඕනේ කියලා එන ආසාවට කියන විභව තණ්හාව කියලා. භව තණ්හාව පරදින්න පරදින්න විභව තණ්හාව වෙනවා. ඒකත් එන්නේ ආතාවක් කරාමයි. හැබැයි සියදී විනාශක නැසන සියදී නැසහ ගන්න තරම් මට්ටමකට යනවා. ඉන්සම මේ භව ආසාව හරීම කරුණා මෛත්‍රියක් පෙන්වනවා. මේ මන් දැබ්බපු සැප මට හිතත් නැත්තම් මම යන්නේ යන තැන නැත්තම් මගේ අම්මට දරුවට තාත්තට පුතාලට හම්බ වෙනවා නම් කියන එක තමයි භව ආසාව කියන්නේ. නමුත් අර එක් කෙනෙක්ගේ අවසාවන් ඉෂ්ට කර ගන්නවත් බැරි මේ ලෝකේ අර විශාල ඉදිරි පැති යන භව ආසාවට කියන පස්සේ බාධා රාශියක් පැමිණෙනවා. ඒ හැම බාධාවකටම ඒ පුද්ගලයා තමන්ඩ වෙච්චි කරදරයට වඩා තමන් මේ අනුන් කෙරේ කරන කටයුත්තේදී එන පාඩුව විඳ දරා ගන්න කැමති නැහැ. ඒකට විභව තණ්හාව කියලා කියන නිසා මේ භව තණ්හාව තේරුම් ගත්තොත් මේ ළඟදී පත්‍රයක දාලා තියුණා හාමුදුරු කෙනෙක් අපි වතුරක වැටලා පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ කියලා. ගිය දෙන්නම කියලා. ඒ නිසා උඹ පීනපන් තියෙන ශක්තිය ඔක්කොම දාලා ඒක තමයි භව සංසාරෙත් ඔය කාමාශාවත් ඉෂ්ට කරන්න බෑ. නමුත් අපි හැම කෙනාම භව ආශාවක් ඇති කරලා තියෙනවා මගේ එකමට අපේ එකමට යණ යන තැන හැම කාලෙම හොයන. ඒක හරියට මේ දිය වටින අමාරු දිය ගැඹරක කරටක් දාගෙන පීනන්න හදනවා වගේ වෙන්නේ කරන්න බෑ. ඉතින් ඒක කියනකොට හිතෙන්නේ මේ පපුවක් නැතුව කැක්කමක් නැතුව එහෙම නැත්තම් මේ හැංගීමක් නැතුව කතා කරනවා වගේ. සරුවචනාංශෙ පින්නන්නේ ප්‍රායෝගික පැත්ත. ඒ නිසා කාමාශාවගේ ඉතිරි පැතිරි යෑමක් තමයි භවආශාව කියන්නේ. ඒ භවආශාවත් අමොම්මයි අල්ලබදා ගන්න. ඒ අල්ලබදාගත්තට පස්සේ ඒ අල්ලබදාගත් එකේ තියෙන අඩුපාඩු කන් ටික දිගටම තමන්ට සාප කර කර දිගට ඇරය යනවා. ඒ නිසා කාම තණ්හාව වගේම භව තණ්හාවෙත් අඩුපාඩු ටික දැක්කා නම් ඒ කෙනාට ඒ භවයේ නැවත නැවත ජාති වලටපත් වීම වළක්ව ගන්න පුළුවන්. නමුත් අද තියෙන්නේ తත්‍ර తත්‍රාබිනන්දනේ කියලා අල්ලක උපදින උපදින තැන ඒක අල්ලබදා ගන්න ගතියක් මනුස්සයගේ තියෙනවා. කාම තණ්හා විස්තරකට තණ්හා විස්තරන බුදුරජාණන් සඳහන් කරනවා తත්‍ර తත්‍රාවි නන්දනි කොච්චරද කියනවනම් අපායට වැඩිච්ච එකා ඒකේ මැරෙනවට බයයි කියනවනේ. ඒකේ මැරලා හොඳ තැනකට නෑනේ අපායට වැඩි හොඳ තැන නෙතිනේ මැරෙන්න. මැරෙන්න බයයි. ඒ අපහාගත ජීවිතයේ නිර්සත්ත්ව ජීවිතයෙන් ගැලවෙන්න බයයි. එසා මොන මිනිසියෙකුට මොකක් දුන්නත් අර මොකාද මොකද්ද වදාගත්තා වගේ බදලා. මේකට කියනවා භව ආශාව. ඉතින් ඊට පස්සේ මේ මිනිස්සයා කියන්නේ මේක මගේ අයිතිවාසිකමනේ. මට හම්බෙලා තියෙන එක මම මේක රකින්න හදනවා කියලා. රකින්නේ මොකද්ද දුක? ලකින තා කොයි අරස කරන්නේ දුක. ඉතින් මේකට මේ බුද්ධ ජානනාසේ දේශනා කරව සූත්‍රයක් මට හම්බුණා මට හිතුණා කියන්න කියලා. හැබැයි කිව්වට පස්සේ මෛත්‍රික තරහ වේද දන්නේ පටලව ගනිද දන්නේ හැබැයි මං කියනවා ඒක අංගුත්තර නිකායේ සත්තක නිපාතේ තියෙන්නේ ඕන කෙනෙක් කැමති නම් ඒක කියවන්න ඒ බයින නම් කෑල්ලක් බුදුහාමුදුරටත් දෙන්න. මම විතරක් නෙවෙයි වැඩිකාරය. ඒ සූත්‍රයට සඳහන් කරන්නේ සංයෝග වියෝග පරියාය සූත්‍රය කියලා. මේ ලෝකේ ඇලීම් ගැටීම් ඇතිවීම පිළිබඳ සියල්ල මේකේ තියෙනවා. ඒකදී ධර්මචර්ය සඳහන් කරනවා යම් කිසි ස්ත්‍රියාවක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ ස්ත්‍රියව කරුණු හතකින් ඒ ස්ත්‍රීත්වයට අභ්‍යන්තර වශයෙන් ප්‍රේම කරනවා ඒකේ සඳහන් කරලා තියෙන්නේ ඉත්ත්‍ින්ද්‍රියන්. ස්ත්‍රියට පුරුෂයාට වැඩිය ඉන්ද්‍රිය ඇති වෙනස්නේ. ස්ත්‍රී ස්ත්‍රී ඉන්ද්‍රියන්ට ඇතුළතින් ප්‍රිය කරනවා. ඒ කියන්නේ ඒක උලුප්පදක් කරනවා. ඒ වගේම ඉත්ති කුත්තං ස්ත්‍රින්ගේ කෘත්‍ය වර්ගයක් තියෙනවා. අනික් පුරුෂයන්ට වැඩිය වෙනස්. ඉත්ති කප්පං ස්ත්‍රී ආකල්ප වර්ගයක් තියෙනවා. ඉත්ති විදං වැඩක් කරනකොට විදි තියෙනවා. ඉත්ති ඡන්දං රත්තරන් බඩු වලට කැමති, මැටි වලන් වලට කැමති. වගේ ආසාවල් වගේකුත් තියෙනවා. ස්ත්‍රීන්ට මහා සම්බන්ධ. ඉතිසරං කටහඬ ඒ නලවලා ඉතින් පිනවලා රේඩියෝ එකේ කතා කරනකොට ලස්සනට නවුස් කරන්නේ ඉතිසරං ඉත්‍ය අලංකාරං එයාට කැමති වෙනම රේන් දල්ලන්න ඕනේ, තෝඩු දාන්න ඕනේ, කරාබු දාන්න ඕනේ. මගේ ඇතුළතින් ස්ත්‍රියාව ස්ත්‍රීත්වයේ අගය ආඩම්බරණය කරන ලකුණු හතක් තියෙන අතර බාහිරේ අර ස්ත්‍රීගති රකින්න අතර පුරුෂ ඉන්ද්‍රිය අපේක්ෂා කරනවා. බාහිරෙන් පුරුෂ කෘත්‍ය අපේක්ෂා කරනවා. පුරුෂ ආකල්ප අපේක්ෂා කරනවා. පුරුෂ විදි ආකර්ෂ ආකර්ෂණය කරනවා පුරුෂ කැමැති ආකර්ෂණය කරනවා පුරුෂ කටහඬ ආකර්ෂණය කරනවා පුරුෂයන්ගේ ආභරණ වලට ආකර්ෂණය කරනවා ඒ නිසා කවදාකවත් ස්ත්‍රියකට මේ කාරණා ටික දන්න තාක්කල් පුරුෂයෙක් එක්ක සංයෝග වෙනවා කියන එක වළක්වන්න බෑ ස්ත්‍රීත්වය ඉක්මවන්න බෑ කියලා. එහෙම කිව්වට එතනින් නැත ගල නෑ පුරුෂයා ගැනත් ওই පැත්තටම කියනවා. වහන පුරුෂයෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ පුරුෂයා පුරුෂින්ද්‍රයට කැමැති ඇතුළතින්. පුරුෂ ආකල්ප වලට කැමති, පුරුෂ කුත්තියට කැමති, පුරුෂ ඡන්දයට කැමති, පුරුෂ විදිය වලට කැමති, පුරුෂ අලංකාරයට කැමති, පුරුෂ කටහඬට කැමති. හැබැයි බාහිරෙන් ස්ත්‍රී ඉන්දිය ආරක්ෂා කැමති වෙනවා. ස්ත්‍රී කෘත්‍ය, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී විද, ස්ත්‍රී අලංකාර, ස්ත්‍රී කටහඬ සියල්ලම කැමති. මේ තියෙන තාකල් දෙන්නගේ සංයෝගය වළක්වන්නත් බෑ සංයෝගයෙන් ඇති වෙන්නේ සුඛ වේදනාවල් වලට ඇති ආසාව වළක්වන්න බෑ. මේ විදිහට අපි අපේ මේ භවයේ ස්ත්‍රී භාවය, පුරුෂ භාවය පුදුම ක්‍රමයකට අරසා කරනවා. මේක ඇත්තටම එක්කිනවට තයිජ කරන්නේ මේ සංසාරේ ගෙනියන න්‍යාය ධර්මයක්. ධර්මද්විතියක්. ධම්ම නියාමතාවයක් මේකේ තියෙන්නේ. නමුත් අපි මේකට කොච්චර වෙලා ගන්නවද? එනිසා කවදාකවත් ස්ත්‍රියට ස්ත්‍රීත්වය ඉක්මවන්න බෑ. පුරුෂයාට පුරුෂත්වය ඉක්මවන්න බෑ. ඒකට අපි කියනවා භවය කියලා. ස්ත්‍රී භව. පුරුෂ භව ඉක්මවන්න බෑ කියලා. නමුත් කවදා හරි ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා තමන් කරන හැම චිත්තක්ෂණයකම තමන්ගේ මේ වැක්කිරෙන්නේ මොකද්ද? තමන් ඇතුළතින් ඒ ස්ත්‍රී ලිංග ස්ත්‍රී ලිංග කියලා මේ කියන්නේ ඉන්ද්‍රිය ස්ත්‍රී කෘත්‍ය ස්ත්‍රී ආකල්ප ස්ත්‍රී විද ස්ත්‍රී කටහඬ ස්ත්‍රී ආභරණ වලට කැමැත්තක් දක්වන ගතියක් මම කොච්චර පොහොර දානවද මම කොච්චර හුවා දක්වනවද කියනවනම් අපිට දැනගන්න පුළුවන් අපි මේ භවයට කොච්චර පොහොර දානවද ඒ ටික Taman අතින් වෙනවනම් අනිවාර්යයෙන් මෙයා පුරුෂයන්ට කැමති ඒ ඒ දඟලන ඇඟලිල්ලෙම පේන තියෙන්නේ අතුලින් අර ඒ ලකුණු හත තියෙනවා කියලා කියන්නේ පුරුෂයාගේ තියෙන අනික් ලකුණු හතර සම්බන්ධය ඇති වෙනවා. එතකොට පෙට්‍රෝලුයි ගින්දරයි තිබ්බහම ගාවන්න බොන්න බක් ගාලා ගිනි ගන්නවා. කිට්ටු කරනකොට ගිනි ගන්නවා. කාන්දන් වල උතුරු දකුණ දොර දෙක ලං කරපු ගමන් ටිකක් දුර ලං කරන එක පාට ගෑනවා ඊට පස්සේ දිගින් දිගටම ඒ සංයෝගයත් එයින් ඇති වෙන සුඛ වේදනාවත් තරහා ස්ත්‍රීත්වයට ස්ත්‍රී භාවයේ පළපදියක් වෙනවා. ඉක්මවන්න බැරි වෙනවා. හැමදාම ස්ත්‍රියට ස්ත්‍රී වෙන්න වෙනවා පුරුෂයට පුරුෂ ගති වෙන්න වෙනවා. කවදා හරි මේ භවය තේරුම් අරගෙන මගේ මේ රසායනික ශරීරය හරහා මගේ මේ ආකල්ප සම්පත්තිය හරහා මම කොච්චරක් මේ මායාව විසින් අන්දපු ඇඳිල්ලට මේ වෙස් ගැනීමට සාපේක්ෂව රඟපානවාද කියලා බැලුවොත් මම කොච්චරක් ඒ භූමිකාව රඟපානවද කියලා බැලුවොත් ඒ තරමටම තකතිරුකම තේරෙයි. ඒ තරමටම අපිට ස්ත්‍රීත්වය හෝ පුරුෂත්වයේ ඉක්මවන්න බෑ නිසා අපිට කවදාකවත් මිනිස්සෙක් වෙන්න බෑ. මිනිස්සෙක් වෙන්න නම් ස්ත්‍රීත්වයේ ස්ත්‍රී ස්ත්‍රීත්වය ඉක්මවන්න ඕන. පුරුෂයා පුරුෂත්වයේ ඉක්මන. ඒතොර තමයි ඊට යට තියෙන මනුස්සකම දකින්නේ. අපි ස්ත්‍රීන් ස්ත්‍රී අයිතිවාසිකම් සඳහා හටන් කරන තාක්කල් පුරුෂය පුරුෂ අයිතිවාසිකම් සඳහා හටන් කරන තාක්කල් අපි මාර පාක්ෂිකයි. අපිට කවදාවත් ඉක්මවන්න වෙන්නේ නැහැ. අපි දිනුවයි කියන්නේ පරාදයි. හටන් කළා කියන්නේ පරාදයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නම මේ භාවයක් දීපු දේ මොන මොකාද වගේ බදා ගන්න ගතියට බුදුහාම කියන්නේ తත්‍ර తත්‍ර අභිනන්දනී අන්නේ අභිනන්දනී තියෙන තාක්කල් ඒ භවයේ දිගටම මේ ಜಾති බෝ කරමින් බෝ කරමින් යනවා. නමුත් මේකෙන් පෙන්වන්නේ සර්වඥතා ඥානය නැත්නම් සරුවඥ විග්‍රහය අනුවට ඕනම ස්ත්‍රීකට ස්ත්‍රීත්වය ඉක්මවන්න පුළුවන්. ඕනම පුරුෂයෙකුට පුරුෂත්වය ඉක්මවන්න පුළුවන් දෙන්නම ගිහිල්ලා වැටෙන්නේ manussත්වයේ. ඒ නිසා අපි කවදා හෝ මේ පිට පෙන්නන මේ වේශ නිරූපණයේ පවතින තාක්කල් මේ වෙස් ගැනීම තියෙන තාක්කල් මේ වේදිකාවේ රංගපාන තාක්කල් අපිට මූලික මනුස්සකමට යා ගන්න හම්බ වෙන්නේ නැහැ. මූල මනුස්සකමට යන්න නැතුව ඇත්ත ඇටි ඇටියෙන් දකින්න බෑ. මොනම සිද්ධියකවත් මුලැමැදාග මේ ස්ත්‍රී කණ්ණාඩියෙන් සහ පුරුෂ කණ්ණාඩියෙන් නැතුව දකින්න බෑ. ඒ නිසා අපි දැකලා තියෙන්නේ අපේම චීන කණ්ණාඩිය හරහා. ඒ චීන කණ්ණාඩියත් ඔක්කොමලා ස්ත්‍රීන්ගෙන් ඇහුවොත් උඹ උඹ ස්ත්‍රීත්වයට කැමති කියලා ඔක්කොමලා කැමති නෑ. පුරුෂයන් අතරත් තියෙනවා පුරුෂත්වයට කැමති නෑ. ඒ නිසා ඒකත් කවුදෝ පටවපු එක. කවුදෝ පටවපු එකට පුම්බලා අන්දලා ඊටාම තාත්තික රංගපෑමක් තමයි අපි අවුරුදු 120ක් අවුරුදු 100ක් අවුරුදු 80ක් 90ක් ජීවත් වෙනවා කියන්නේ. ඒ නිසා අපි කවදද මේක ඉක්මවන්නේ? මේ භවය මං ගත්ත එකම නිදර්ශනයක් මේ ਸਰවචනාංශිකයර සූත්‍රය සඳහන් කරන අනේ ඒ භවය ගත්තොත් මේ ඉත්‍රි භව පුරුෂ බව මේක ඉක්මවන තැනට යන්න තමයි බුදුජානසෝයේ භාවය කියන කාරණාවත් ඉදපච්චේතාවයක් බවත් පටිච්ච සමුප්පන්න ධර්මයක් බවත් ධම්මට්ටිතියක් බවත් ධර්ම නියාමයක් බවත් ඕකට ජැක් ගහලා උඹට හම්බෙන දෙයක් නැහැ. ඕකට කඹරන්න එපා. උඹ manussකම හොයපන්. manussකම ඒකත් ඇති හැටිය දැක්ක හැකි. එහෙම නැතුව මේ හම්බෙච්ච manussකමේ මේ ස්ත්‍රී කමේ හොඳ නරක කතා කරන්න ගිහිල්ලා එතන පුරුෂකමේ හොඳ නරක කතා කරන්න යහම වෙන්නේ මොකද අර මාර්යා නැත්නම් කෙලෙස් වලින් අපිට මේ පටවලා තියෙන මේ සන්නාය ආඩම්බරයක් කරන ජීවත් වෙනවා. ඒ නිසා අපි හිතමු අපිට නිලයක් හම්බුනායි කියලා. හොඳ හොඳ රසාවක් හොඳ විභාගයක් පස්ස නිලයක් ඒ නිලේ අඳිනවා අපි යුනිවර්සිටි කියන්නේ අඳිනවායි කියලා අඳිනවා කියන ගුණාට අඳිනවා කියන එක තමයි කියන්නේ ගුණාට කියන ගැල්ල කියන්නේ අඳිනවයි කියලා ඌ ඇඳලා ඉන්නේ. හැබැයි ඇඳපු නැති එකෙක් නෑ. එනිසා එකෙකුට එකෙකුට ඇඟිලි දික් කරන්න බෑ සරුවචනන්සේ විතරයි ගැලෙව්වේ. අවුරුදු 35 වෙනකොට ගලවලා දැම්මා. ගල දාලා ඇවුවට පස්සේ ගා මුදුහන්ත ගාන්ධාරුවේද බ්‍රහ්මයේද දිව්‍ය නෑ මිනිසෙක්. මම මිනිසෙක්. ඊට පස්සේ උන්වහන්සේට පුළුවන් ස්ත්‍රී දිහා ස්ත්‍රීත්වය හරහා බලන්න පුරුෂය දිහා පුරුෂත්වය හරහා බලන්න ඒතර වෙනදී කොහොමද කොට ගන්න? ඒ ස්ත්‍රියා ওই ස්ත්‍රීත්වය රකින්න නටනවා. ඒ පුරුෂයා ඒ පුරුෂත්වය රකින්න නටනද අකාරින් බුදු ආමරණට කොක්ක ගන්න තැනක් නැහැ. ඉඩක්ම නැහැ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කොයි වෙලාවකත් හීනකින්වත් බිම තියනද බලන්න. ස්ත්‍රියක් ස්ත්‍රී ආකල්ප හීනකින්වත් බිම තියන්නේ දැන් මේ දැන් පැවිදිලා මම තමයි හිතන අවුරුදු 23ක් 24. හීනෙන් තාම කලිසමක් අඳින්නේ. සාකුරක් දානකොට කාසි ටිකක් හම්බ වෙනවා. දැන් විනය ප්‍රශ්නයක් මතුවෙනවා. උඹ සල්ලි පාවිච්චි කරන්න හොඳ නෑ නේද? ඔන්න අන්ති කාසි සල්ලි උඩට බලනකොට ඇඳලා නෑ. දැන් මා සෙනඟක් ඉස්සරහා ඉන්නේ හොඳට ඕම ඇම්බරිලා හිටිනවා මේක පේනව මොකද්ද? වයර් මාරු වෙලා තියෙනවයි කියලා හිතාගන්න බෑ. තාම හීනෙන් පැවිදිලා නෑ. හීනෙන් ඉන්නේ තාම අර ගියා. ඉතින් අර එක ජීවිතයක් ඇතුළත පැවිදිච්ච නිසා මට මේක විහිළුවට කිය හැකි. ඔයගොල්ලෝ කොහොමද කරන්නේ? මේක වෙනස් වුණොත් අපි මූණ පොඩ්ඩක් ඇත උණයි කියලා අපේ අම්මේ වුණා. මම කිව්වේ මම එනකොට කිව්වා මූණ කැත කරගත්තාට පස්සේ මිනිසු කරන දේ අයියෝ ඒ தත්තෙට හැදෙන්න බෑ අර පරණ මූණම ඉල්ලනවා. ඉතින් අපි කොහොමද මේ නිත්‍ය සංඥාවෙන් ගැලවෙන්නේ? අපි කවදද මේ අනිත්‍ය සංඥාට පුරුදු වෙන්නේ? වයසට යනකොට මේක රැලි වැටෙනවා, කෙස් ඉදෙනවා, දත් ගැලවෙනවා. ඒ ඔක්කොම නැති කරන්න මම දැක්කා එනකොට අර මේ මොකද්ද මැගසින් එක තියෙනවා. එක එක ආලේප හොයලා දීලා තියෙනවා රැලි නැති කරන්න, කෙස් නැති කරන්න, කෙස් ඇති කරන්න, තරුණ බව රැකලා දෙන්න අලුත්ම නව තාක්ෂණී ඇස් බැමට යටින් උඩ මේක ගන්න යටින් මේක ගන්න ඊට යටින් මේක ගන්න කියලා. ඉතින් මෙහෙම දෙයක ඉන්නකොට අපි කොහොමද මේ මනුස්සකමකට යන්නේ? කොහොමද මේ සද්ධර්මිකයේ ධම්ම ටිටියක් දකින්නේ? අපි ඒ තරම මේ මායя දීපු ලණුව කාලා ඒකටම ඇඳලා ඒකටම තාව මේ තාත්විකව රඟපාන්න හදනකොට ඒ භවය අල්ලගත් දීපු භවය බදාගෙන ඉන්න හැටි බලනකොට අපි කොහොමද ඇත්ත දකින්නේ? ඒක නිසා සර්වඥාන්සේ ඉන්න කාලේ උන්වහන්සේ පැවිද්ද නැත්නම් නිවන මොනම විදියකට වර්ගීකරණය කරේ නැහැ. උන්වහන්සේ කිව්වේ ඔක්කොම தত্ত্ব තියෙනවා නිවන් දකින්නකන් නිවනේ මොනම જાතියක්වත් නැහැ මොනම භවයකටවත් ඉන්න ඉඩක් නැහැ. ඒක නිසා අපි මේ ලැබිච්ච ජීවිතය දිහා දීයති රාමුවෙන් තමයි පටන් අරගන්නේ. නමුත් ඒ රාමුව පිටින අදහසෙන් තමයි භවනා කරන්නේ. කවදාකවත් හිතන්න බෑ රාමුව රකින්න හදනවයි කියලා. ඉතින් ඒ විදිහේ විපරිණාමයක් දකින්න නම් වෙනසක් දකින්න නම් අරමුණක් දිහා නැවත නැවත බලලා මුලට මුලට ගිහිල්ලා බලනකොට ඒකේ තියෙන සමාන ලක්ෂණය පිළිගන්න අපේ හිත අකමැති බව දකින්න. ওই භාවනා කරන කට්ටිය හුඟක් වෙලාවට කියනවා හිතාන්ත වෙනකොට ධර්ම සාකච්ඡාවලට ඉදිරිපත් වෙයි. ඒ ආනාපානෙ ගිවිල ගිහිල්ල යම් කිසි විවේක ස්ථානයකට යම් කිසි පහසු තැනකට ඉඩපාඩු තියෙන තැනකට වැටෙනවා. එතන ගියාට පස්සේ මොකද කරන්න කියලා. ඒක බරපතල ප්‍රශ්නයක්. ඉතින් හුඟක් වෙලාවට ඒකට පුරුදු කරන එක තමයි ඉතින් දෙන තියෙන පොදු උපදේශය. අහන්නට පුළුවන් ප්‍රශ්නයක් ඒ ආනාපානේ මුල දැකලා හොඳටම මුල දැක නැත්නම් අග හොඳටම දැකලා සම්පූර්ණයෙන්ම ආශ්වාස ප්‍රශ්වාසය ගෙවම් කරලා හම්බෙන්නේ විවේක ස්ථානයේ ඉෂ්ටි පුරුෂකම තියෙනවද බලන්න නෑ ඇතුළත පිටිත කියලා වෙනසක් තියෙනවද කියලා බලන්න නෑ පටන් ගන්නමක් මැදක් මුලක් තියෙනවද කියලා බලන්න නෑ නමක් දාන්න පුළුවන්ද බලන්න බෑ කියන්න පුළුවන්ද බලන්න බෑ ඒ හරි අපහසුකටපත් වෙනවා මේකට ලේබල් එකක් දාන්න විදියක් නෑ. මේක මගේ කියා ගන්න විදියක් නෑ. මේක රකින්න විදියක් නෑ. මොකද අපි අර දන්න තැන ඉඳලා ඒ නොදන්න තැනට යනකොට ඔය ඔය වෙත්මුණු ඔය පට්ටන්දර සීරම ගැලවෙන්න පටන් ගන්නවා. ගැලවෙන්න පටන් ගන්නකොට පටන් ගන්නකොට Tamande හිතෙන්නේ මිච්චර ආයාසයෙන් අමාරුවෙන් රැකගෙන හිටපු අයිතිවාසිකම් ටික නේද හැලෙන්නේ. ඇත්තටම අයිතිවාසිකම තියෙන අපිට දුක් විඳින්න විතරයි. ඔය සෑම දෙයකින්ම කරන්නේ දුකක් විතරයි බුදුහාමර එක එක ගලවලා පෙන්නන ඕම් බලවා ඉදිච්ච ගිහෙල් ගෙඩියක පොත්ත ගලවනවා වගේ. ඔය ගලවන්න පුළුවන්. නමුත් උඹට ගලවන්න ඕනේ නැත්තම් මොකද කරන්නේ? ආයසරයක් ආනපනේ දැක්ක ඉල්ලගෙන ආය අර රාමුව ඇඳගත්තා. ආයතර සන්නහය ඇඳගෙන ආය අර පරණ පුරුදු භාවවලට පරණ පුරුදු જાති වලටපත් වෙනවා. නමුත් මේක නිතර නිතර වෙනවා නම් ඒ භාවයක්, જાතියක් වර්ගීකරණයක් කරන්න බැරි තැනත් වර්ගීකරණ පුළුවන් තැනත් දෙකම සමාන සතියකින් ඉන්නවනම් ඒ යෝගාචර පරිණාමය අතින් එහෙම නැත්නම් ධර්මයේ අවබෝධය අතින් ධර්ම න්‍යාමයේ දැනගැනීම අතින් විශාල වාසනාවන්ත තැනකට යනවායි කියන්න පුළුවන් ඒ මොකද හේතුව එකම භවයක් ඇතුළත මැරිලා උපදිනවා වගේ නැවත ඕන දසරක බලන්න පුළුවන් තරක් තියෙනවා ඒ නිසා මේ පටිච්චසමුපාදයේ ජාතිය කියන පුරුක අල්ලගා ගත්තත් ජාතිය කියන භවය කියන පුරුක අල්ලගත්තත් ඒ සෑම තැනකදීම හාස්‍යයක් තියෙනවා හරි දුකක් තුනට වහා විහිළුවක් තියෙනවා ඒක දැනගැනීමෙන් Tamanට අදාළ නැති දේවල් වල පවා ගැඹුර දැක ගන්න පුළුවන් සංසාරේ ඒ වගේම අනිවාර්යම නිවන් දොරටුවක් තියෙනවා ඒ නිසා එකම පුරුකක්වත් අරකට වැඩි ලොකුත් නැහැ පුංචිත් නැහැ. පුරුක් 12ක් සර්වඥතා ඥාණයෙන් කොටු කරලා පෙන්වුවාට උන්වහන්සේට ඕනනම් 24කට ගහලා පෙන්වන්නත් පුළුවන්. ඕනනම් අඩු ගාණකින් පෙන්වන්නත් පුළුවන්. මේ මහනිදාන සූත්‍රයේ පුරුක 9යි පෙන්වන්නේ. ප්‍රසිද්ධ පුරුක් තුනක් නැහැ. ඒ නිසා පොතේ බලන කට්ටිය කියනවා මෙච්චර වටන පරිසම්පාදේ විස්තර කරන මහනිදාන සූත්‍රයේ සම්ප්‍රදාන කුල පුරුක් 12 නැහැ. ඒ මොකද හේතුව ඒගොල්ලන්ට ඕනෙලා තියෙන මේ නිදර්ශන ටික කටපාඩම් කරන එකයි. සංසිද්ධිය තියෙන ඕනම පුරුකක ඕනම පුරුකක තියෙන සංසාරේ විස්තර කිරීමේ ක්‍රමේ සහ සංසාරයෙන් ගැලවීමේ ක්‍රමේ. මම ඊයේ මතක් කරා වගේ එක එකන එක එකන එක එක පුරුක් අනුව තමයි තේරුම් ගන්න සහ මේ විමුක්තිය ලබන්නේ නිසා අපි දේශනා මාලාව දිගට කරගෙන ගියාට හැම කෙනාටම හැම එකක්ම ඒකාකාර වැටෙන්න ඕන කමක් නැහැ. Tamanda යම් තැනකින් මේකට බැස ගන්න පුළුවන් නම් ධම්මටිචිය ලබන්න පුළුවන් නම් ධම්ම නියාමතාවය ලබන්න පුළුවන් නම් පටිච්චසමුප්පාද තේරුම් ගන්න පුළුවන් නම් ඒක දිගේ අනේකයි තියෙන්නේ. අනිත් ටිකක් දැනගන්න ඕනේ යම් දවසක කාටද විස්තර කරලා දීම සඳහා. නැත්නම් මේ ධර්මයට කරන ගෞරවයක් සඳහා නිසා ඊයේ හෝ අද හෝ මේ ඉදිරිපත් කරන ලද කරුණු වලින් තමන්ගේ භාවනාවට සමාන්තර ගතියක් දක් ගන්න පුළුවන් නම් අරක නෑ මේක නෑ කියන එක නෙවෙයි මේ දේශනා මාලාවෙන් ඉදිරිපත් කරන දන්නේ අහුවෙලා තියෙන එක වැල යන හැටියට මැස්ස ගන්නවා කියන ප්‍රතිපත්තිය හැටියට ඉදිරියට යෑමට ධෛර්යයක් කරගන්නවා මිස මේ සේරම දැනගත යුතුයි කියලා බරක් ඇති කරගන්න එපා. ඒ නිසා පරණ භාවනා කරපු අයට සමහර විටක ඒ මතක් කරගත කාරණා අනුව අදාළතාවය වැටෙන්න ඉඩ තියෙනවා. භාවනා ආරම්භ කරන අයට ඒ අරමුණ අල්ලගත්ත නම් අරමුණ මුලට අදින එක කමඨාන සුද්ධ කිරීමක් වෙනවා. යම් කෙනෙකුට මේ විදිහට මුලැමැදාක දැකලා තියෙනවා නම් ආයශරයක් අර ආදුනිකයෙක් වගේ මම මුල දැක්කේ නෑ මං ආය මුල දකින්න ඕනෑ කියලා සංකරතය ඇති කරගන්න එපා. ඒ පෙත දිගෑරෙන ක්‍රමයේ දිගේ ඉදිරියට යෑම තමයි අපි භාවනාවේදී වටහා ගත යුතු කමඨාන් සුද්ධ කරගත් දේවල් ඒ නිසා අපි අතර වෙනම කමඨාන් සුද්ධ කිරීමකුත් කරනවා. ඉතින් ඒ නිසා කාටත් මේ ඉදිරිපත් කරන ලද කරුණු ප්‍රායෝගික පැත්තෙන් සහ මූලධර්ම පැත්තෙන් ඒකාන්තයෙන්ම තමන්ගේ ධෛර්යය පිණිස ශක්තිය පිණිස වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දෙවිනේ දේශනාවේ නිමා මෙතනින් සඳහන් කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා